ගෞරව හොඳින් සාවධානයෙන් අහන්න. මේ දක්වා කරගෙන යන ලබන ධම්මපදයේ ලාතා වෙනුවට අද සිට සූත්‍ර පිටකයේ විවිධ දේශනාවල ධර්ම දේශනාවන් ඉදිරිපත් කරන බව අප දේවාලයේ ප්‍රකාශ කළා දේවාලය ආභෝය දන්නවා ඇති. ඒක කියන විතර එක්කයි ප්‍රකාශ කළා ඕවා නම් අපිට පොත්වලින් බලලා කියන්නට දැනගන්නට පුළුවන් නේද කියලා. දර්ශන වගේ මගේ මනස්කාප සූත්‍ර පාඨයක් කියලා මේක තේරෙම ඔබට තේරෙනවද කියලා අහවා. ඒ නිරුත්තර වූ වේදන පළමුවෙන් අපි වචන දෙකක් කතා කළා. අද කතා කරන්න තියෙන ධම්මාසුභාග බසින්නටයි කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට අවුරු දෙවියෙක් ප්‍රශ්නයක් විමසනවා දේවතා සංගතයේ තියෙන සූත්‍රයක් ඕබ ධර්ම සූත්‍රයේ පාඩේකුයි මාමේ කියන්නේ. කතන්ද සම්මාස ඔබ මට සිටී නිදුකානන් වහන්සේ ඔබ ඕගයන් තරණය කළේ කෙසේද ඔබ කියන එකේ සාමාන්‍ය අර්ථයේ සැඩපාර කියන එකයි කාමෝග භවෝග විච්‍යෝග අවිද්‍යාවෝග කියලා ධර්මයේ ඔබ ඔබ හතරක් ගන්නවා මේ ඕගයන් තරණය කළේ කෙසේද කියලා තමයි මොහොත විමසන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදිරු දෙන්නේ මේ ආකාරයෙන් අපටිච්ඡං කෝහන්නාස්සෝ අනායුහං නෝමමතක විස්මතින්ති සිහිසා සිටින්නෙත් නැතුව රැඳී සස්කරන්නෙත් නැතුව මම ඕගයන් තරණය කළා මේක ඔහුට තේරුන්නේ නැහැ එම නිසා දේවතාව නැවත ප්‍රශ්න කරුවා යථා කතම් පන්තුන් මානස අපටිච්ඡං අනායුහං නෝමමතරින් නෝමමතරීති ඔබ කෙසේ නම් සිහිසා සිටින්නෙත් නැතුව සත්‍යවන් දෙකතු ඕගයන් තරණය කළාද ඒකට මෙලෙසිනේ බුදුදානන් වහන්සේ පිළිතුරු වදාළේ සදාසෝන් නාවසෝ සංතිස්ථානේ සදාස්ස සංසිඳාමි සදාසෝන් නාවසෝ ආයෝහාමේ සදාස්සෝ නිබ්බුධාමි එවං කහන් නාවසෝ අපටිච්ඡම නායුවන් ඕබ මතමින්සේ යම් කලක මම ස්ථාවරව පිළිදා සිටිනවා නම් නැවතුනේ එවිට මම සිඳා බසිනවා දිනනවා යම් කලක මගේ සිත තුළ රැස්වීමක් සිදු වෙනවා නම් එවිට මම පාවී යනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි වැදගත්නේ මම සිතා සිටින්නෙත් නැතුව රැස්කරන්නෙත් නැතුව ඕගයන් තරණය කළේ. මේ පිළිබඳ අටුවාවේ දක්වනා මෙන්න මෙහෙම මතයක් අදහසක්. මේ දේවතාව දන්නවලු කාමෝග භවෝග දිට්ඨියෝග අවිද්‍යාවෝග කියන හතර නමුත් ඔන්නතම සිතනවා කියලා සිතාංශකයේ නියෝගයන් තරණය කරන්නේ කෙසේද කියන කරුණ පමණයි. ඒකත් දැනගත යුතුයි කියන අදහසේ පඬිත මානවිකින් යුතුව අවුත් බුදුරජාණන් වහන්සේ ළඟදී මේ ප්‍රශ්නේ විමසූ බව ඒ අත්කතාවල දැක්වෙනවා. ඒක සත්‍යයක් කියනවද නැද්ද කියන එක නෙවෙයි මම කතා කරන්නේ. ඒ ආකාරයෙන් දැක්වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දසන අත්යෙන් මේ ධර්මයේ දේශනා කළා කියලා එකට වෙන දැක්කේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දෝෂන ධර්ම දේශනාවල මේ දර්ශන තිබෙන බව මෙයාට කලින් ප්‍රකාශ කළා මතක ඇති දැන් ඒවා මෙහිදී උන්වහන්සේ වදාරන්නේ ගුල්ලෝ වස්තෝ පටිච්චන්නෝ වස්තෝ කියන අස්ස දෙක දර්ශන වස්තය සංගුණ වස්තය මේ සඳහා ඒ අත්කතාව යටව පොත්වල දැක්වෙනවා කවුරු හතක් හත් ආකාරයකින් ඇස් කරන්නේත් නැතුව ස්ථාවර පිළිසා සිටින්නේ නැතුව ඔබ තරණය කරන අය තරණය කරන්නට පුළුවන් කියන කරුණ දැක්වීම සඳහා ඒ කරුණ හත දක්වා තිබෙනවා. ලේස වශයෙන් සංකේත සහිතෝ සංසීදති නාම මේක වශයෙන් සමානයේ දෙක තුළ සාවරත්වයේ විකාශකීමක් තියනවා නම් එහිදී මම දිලෙනවා. ඒකයි බුදුහාමුදුරේ එහෙම ප්‍රකාශ කළේ කියලා ඉදැක්කේ. අභිසංකාර වාසේන ආල්පනන්තෝ නිබ්බුඤ්ඤත නාම අභිසංස්කරණය කිරීම වශයෙන් ප්‍රතිමත් දෙනවා නම් ඒදී පාවී යනවා. සංඝා දෙක්ඛේ වහ සංතිස්සන්තෝ සංසීලති නාම සංහව දෙත්‍ය වශයෙන් ඇතිවලා සිට පිළිතා සිටින විට එතෙන්දී මම දිවෙනවා. සංහා දෙත්‍ය වශයෙන් අභිසංකහර වශයෙන් ආයෝහනන්තෝ නිබ්බහිත නාම. සංහා දෙත්‍යම අභිසංස්කරණය වෙනින් ප්‍රතිමක් වශයෙන් සිදුවෙනවා නම් එහිදී පාවි වෙනවා. මේකම තවමත් වෙනස් ආකාරයකින් ඊළඟට අර්ථකථාව දක්වන්නේ සංහාවස්තේන සංතිත්තන්ව සංතිත්තන්තෝ සංසිද්ධ නාම දෙත්‍ය වශයෙන් ආයෝහනන්තෝ විපුල්ලතනා සංනාවස්යෙන් සිත්වල සීතාසිතීමක් ඇති වෙනකොට දිලෙනවා දෙත්‍ය දෙත්‍ය වශයෙන් සැස්වීමක් සිදු වෙන විට පාවි යනවා ඒකම තවත් ආකාරයකින් මේක ටිකක් අර්ථය විරුද්ධ වෙන ආකාරයේ කරුණු දක්වමින් ප්‍රකාශ කරනවා එම පොතේ සත්‍යක දෘෂ්ටි වශයෙන් සංකච්ඡන්தோ සංදීප සංසේදක නාම උත්තේජ දෙක වශයෙන් ආවිවනන්තෝ නිබ්බුලිත නාම සාර්ථක දෙකේ වශයෙන් සිට පීඩා සිදුන විට මම මෙලිනා උත්තේජ දෙකේ වශයෙන් සිට පීඩා සිදුන විට මම පාවිලා මේ දෙකම එකසල්ලා තවත් වැඩිද වෙනස් ආකාරයකින් ඊළඟට කියනවා කිසිම ආකාරයකින් අනුකූලතාවයක් දැක්වෙන පාටයි මේ තියෙන්නේ අටුවා කතාව අපි විස්තරහ කරනවා නෙවෙයි බොහෝ අවස්ථාවල අර්ථ කතා ලියලා තියෙන කිසිම ප්‍රායෝගික පදනම්කින් තොර ඒකයි. විභව දෙක්ඛේවා භව දෙක්ඛේවා විභව දෙක්ඛේවා ලිනවසෙන් සංකච්ඡන්තෝ සංකේතිත නාම බුද්ධත් වශයෙන් ආයෝවනම්තු නිබ්බුද්ධාම කියලා. ඒ කියන්නේ භව දෙක විභව දෙකේ කලින් කියපු සාස්ත්‍රෝත්තර දෙක දෙකටම තියෙන වෙන වචනයක්. මේක සුත තුළ දීන වශයෙන් කියන්නේ කම්මැලිකමට නැත්නම් නිදාගෙනවා වගේ සිටින එක ඒ කියන්නේ උදාසීන වශයෙන් හිතා සිටින විට මම දිලෙනවා උද්දච්ච වශයෙන් සිට විසිර යන විට මම පාවි යනවා කාමසුකල්ලිකානෝග වශයෙන් සංකේතත්වෝ සංකේතති නාම කාමසුකල්ලිකානෝග වශයෙන් සිට පීඩා සිටින විට මම දිලෙනවා අත්තකල මතාන වශයෙන් ආයෝහනන්තෝ නිබ්බ වේදනාව අත්කලම තාන වශයෙන් සිට ක්‍රියාත්මක වෙන විට මම පාවි යනවා. ඊළඟට දක්වනවා සබ්බ අපසල සංඛාර වශයෙන් සංදිත්තං දෝසං සීලිකාම ඊතාකාර අපල සංස්කාර ධර්ම චේතතුල ඊතාකේ තමම දිලෙනවා. සබ්බ ලෝකයේ කුසල කුසල සංස්කාර ආයවනන්තෝ නිබ්බ වේදනාම ලෞකික කුසල සංස්කාර රැස් වෙනකොට මම පාවී යනවා. ප්‍රායෝගික වශයෙන් විවිධා සිටින් නැතුව සස්කරන් නැතුව ඕගයන් තරණය කළේද කියන කරුණ දන්නා කෙනෙකුට දකින්නට පුළුවන් කෙනෙකුට මේ කියන කරුණවල වේදේ පොත දක්වා තිබෙන කරුණවල කිසිම වැදගත් භාවයක් නැති බව අවබෝධ කරගන්නට පුළුවන්. අවසාන වශයෙන් කියපු එක් කරුණක යම් කිසි සුළුවක් වටිනාකමක් අගයක් තිබෙනවා. ඒ හැර අනිත් කරුණු වල තරම් ආයෝගික පදනකින් බලන විට ඇති වැඩගත් භාවයක් නැහැ. අපගේ කලින් දේශනාවලදී නම් මේ අවස්ථාවේදී අපි කියන්නේ සැකකරන්නේ නැතුව පිළිපදා සිටින්න නැතුව කාමවදා යෝගාදී යෝගයන් තරණය කරන නිවනට පිටපත් කරන ආකාරය. ඒ වගේ දේශනා ඉදිරිපත් කරන්නේ මොකක්ද කිව්වේ? නමුත් ඒ දේශනා ඇසීමෙන් ඉතාමත්ම ඉතාමත්ම ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට යහපතක් සිදුවනාට අති විශාල බහුතර ජනතාවකට ඒකෙන් සිදුවන්නේ අනර්ථයක්මයි. ඒක නිසා එවැනි දේශනා අපි ඉදිරිපත් කරන්නේ ඊට අමතරව අපගේ දේශනා අහලා ඒවා නැවත නැවත සිදුට මෙනෙහි වෙවි මෙනෙහි වෙවි එනකොට බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ වෙන කියනවා අපගේ සිතතලින් ධර්ම ධර්මයන් ගලාගෙන යනවා කියලා. ඉතින් භාවනා උගන්වන අය පවා එහෙම කියනවා. ඒ මේ කරුණ ගැන මා කලින් ධර්මයන් දේශනා කරලා නැහැ කරුණ ඉදිරිපත් කරලා නැහැ ඒක ධර්මයේ ගලාගෙන යන අය විසින්. ඔය කියපු කරුණ දෙක මත නිසා සිටින්නෙත් නැතුව සංස්කාර ආයෝහණය කරන්නෙත් නැතුව එසේනම් ඕගයන් තරණය කළ නිවනටපත් වෙනවද කියන කරුණ සමාජයේ සිටින විමසනසා බලන විට සිතතුනේ මේවා සම්බන්ධ විවිධාකාර ධර්ම සංකල්පනාවන් ගලාගෙන යනවා නම් ඒකෙන් ඒකෙන් සමාජ නිර්වාණ ධාතුව අත්දකින්නට පුළුවන් නම් ඒ ඇයට සතුටු වන්නට පුළුවන්කම ලැබෙවි අපේ ජීවිත තුළින් ධර්ම කරුණු ගලාගෙන යනවා කියලා. අහලා කියලා මතක තියෙන දේවල් සිතට මතක ඒක මනසට එන්න ගලාගෙන යෑමක් නෙවෙයි. කොටෙක් කරුණ අපි කියලා දුන්න ඒව පිළිගන්න ස්වરૂපයක් නැහැ පිළිගන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙවැනි දේශනා වාක්‍යයක් තියෙන තව විනාඩියක් දෙකක් පමණ සුළු කාලයක් කරුණක් දෙකක් පමණක් කියලා මුල් දේශනාව දැක්වීමට අදහස් කරන ලබන්නේ. මෙහෙම පාඩක් දිනන දේශානුපස්සනා සූත්‍රයේ සතනිපාතේ යම්කින්ච දුක්ඛ සම්භෝතේ සම්බන්ධං ආහාරපච්චාසිය මේකානුපස්සන යම්කින්ච දුකක් ඇති වෙනවා නම් මේ සියලුම දුක් ඇතිවන්නේ ආහාර නිසා කියලා ඒක එක අනුපස්සනාවක් මේ විදිහට නැවත නැවත මෙහි කරලා භාවනාව කරන්නට පුළුවන් අනුපස්සනාව කියන්නේ ඒකයි අනුවන්පස්සේ කියන අනුපස්සනාව සියුම් වශයෙන් විනිවිද දකින්න බලනවා අනුපස්සනාව කියන එකේ අදහස ආහාරංගත්තේ වතේ සදාගුණ විදාග නිරෝධෝ නැති දුක්ඛ සම්භාවති අයං දුතියානුපස්සනා මේ ආහාර ක්ලේශේත මාත්‍රක්වත් ඉතුරු වෙන්නේ නැතුව නිරුද්ධ වී යනවා නම් එතන දුක පිහිටා සිටින්න තැනක් නැති වෙනවා මේක දේනානුපස්සනාව එවන් දේතානුපස්සනෝ විත්තේ දුක්ඛෝ අපමත්තස් ආසාතනෝ පංචත්තස් විරුතෝ දෙන්නම් බලන්න අන්නතරම් බලන් පාටිකම් කන් දෙක්ඛේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේ යනාදන්තා මේ අනුපස්නාදක නැවත නැවත නැවත නැවත නැවත නැවත මනා නුවණින් මෙහි කරගෙන යන කෙනෙකුට මේ ජීවිතේදීම අනාගාමී වෙන්නට පුළුවන් නැත්නම් රහත් වෙන්නට පුළුවන් මේ බුද්ධ වචන තමයි ප්‍රකාශ කරන කියන. නිසිකත් ගලිතං හෝතේ අය මේ කාමපස්සන අනිත්‍යතෝ නචලති අයං දුතියං පස්සන නිශ්චිත භාවයකින් යුතුවයි කිය සිත තුළ සැලනයක් නැතිනවා චලිතයක් නැතිනවා මේක ඒකානුපස්සනාව. අනිශ්චිත වූ පුද්ගලයන් තුළ නිශ්චිත භාවයක් නැති පුද්ගලයන් තුළ ඒකේ චලිතයක් නැහැ මේක දෙවෙනි අනුපස්සනාව. ඒවන් දේතානුපස්සනෝ විස්තර දුක්ඛනෝ අපමත්තත් ආකාපිනෝ පහිතත්ත විරතෝ දෙන්නම් පලානම් අනිතරම් පරම්පරාදි සංකම් දිස්සේ ධම්මයන් ආසතුවා පරිච්ඡ යන්නරම්සා මේ අනුපස්සනා දෙක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරමින් භාවනාවේ නියලෙන කෙනෙකුට මේ ජීවිතයේදීම අනාගාමී වෙන්නත් පුළුවන් නැත්නම් රහත් වෙන්නත් පුළුවන්. බුද්ධ ඥානහසේ ලෙසම වදාලා. ඒ ධර්මයේ දලාගෙන යනවායි කියන අය විසින් විශේෂයෙන්ම මේ කර්ම ගැන කලින් අපි කරුණු ඉදිරිපත් කරන නැති නිසා කල්පනා කරලා අවබෝධ කරලා බලන්න මේ කරුණු දෙක තුළින් විතරක් පස්සඩ වශයෙන් පහසු කරුණු දෙකක් නෙවෙයි අපහසු කරුණු නෙවෙයි. කොහොම අනාගාමීත්වයට සෝවාන් ඵලයේ සකදාගාම ඵලයවත් සාක්ෂාත් කරගන්නට පුළුවන් ඒ සඳහා කුමන කුමන ධර්ම සංකල්පනාවන් සමාධිය සිතතුලින් දබායාසයෙන් මතේ මතේ උල්පත් දලාන්නාසේ දලායනවාද කියලා එහෙම දැකලා ප්‍රායෝගිකව නිවන් ධාතු අත්දකින්න පුළුවන් නම් ඒ ඇයට සතුටු වෙන්නට පුළුවන් මොන අපදේශක තුළින් ධර්මයේ ගලාගෙන ගලාගෙන යනවා කිය. එහෙම නැත්නම් ඒ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ අපි මෙතෙක් කල අනේ මුලා වෙලා නෙමෙයි ලෝකයට ප්‍රේමලෙක්කේ කියලා. ඒක කියන්නටම ඕනා මොකද මේ දේ වැරදි සදා දෙන්නට අවශ්‍ය වෙන නිසා. හොඳයි අද ධර්ම දේශනාවට අප මාත්‍රකා තබන්නේ පංචස්කන්ධ ධර්මයන් කන්ද සංගතයේ තියෙන සූත්‍ර පාඨය. විශේෂයෙන්ම නිර්වාණ ධාතු අවබෝධ කිරීමට බලාපොරොත්තු වන කෙනෙකුට පංචස්කන්ධයන්ගේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගන්නටම සිදු වෙනවා. මේ දේශනාවේදී ඒ සෝත්‍ර පාඩේ ඉදිරිපත් කරනවා නම් ඒ සෝත්‍ර පාඩේ ඉදිරිපත් කරන ලබන්නේ ඒ පොතේ තියෙන අනුපිළිවෙලකට නෙවෙයි සමහර විට පළවෙනි දෙවෙනි පිටුවට දෙන එක සමහර දෙකේනි තුන්වෙනි පිටුවේ තියෙන එක මේ විදිහට විවිධ තැන්වල විස්තරීය සූත්‍රයි අපි මේ සිතෙන් දෙකක් බලපෑන ආකාරයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ධර්ම පාඩයක් විස්තර කරනවා සංඝ සංගයේ රූපං දෙත්තේ අනිදානං අපරිදානං අධිරාජයන් අපජහං අපබ්බෝ දුක්ඛප්පයාවේ රූපය අනිදානං රූපය සමාගියම නුවණින් ඉතාම හොඳින් අවබෝධ කරගන්නේ නැතුව අපරිදානං රූපය හරිය සමාගියම නුවණින් පිළිසිඳ දකින්නේ නැතුව අවිරාගයන් රූපයේ කෙරෙහි තියෙන රාගය දුරු කරන්නේ නැතුව අප්‍රධම් දුකින් ලෝකේ සම්පූර්ණයෙන් අයින් කරන්නේ නැතුව අබබ්බෝ දුක්ඛය දුක පිළවෙල කරන්නට බෑ. මෙලෙසින්ම දෙක ස්කන්ධ ගැන කතා කරන බුදුරජාණන් වහන්සේ විසින් එතෙන් පදාරවල තිබෙනවා. වේදනං අනිදානං අපරිදානං අවිරාජං අපදහං අබබ්බෝ දුක්ඛය වේදනාව විශේෂ ඥානයකින් තමා විසින්ම අවබෝධ කරගන්න නැතුව පිළිසිඳ දකින්නෙත් නැතුව තමා විසින්ම ඒ ඒ වගේම වේදනාවකට තියෙන බැඳීම ආග්‍රහ දුරු කරගන්නෙත් නැතුව වේදනාව පිටින් සාහරින්නෙත් නැතුව දුක කෙලවර කරන්නට බෑ සංඥාව දැනත් සංස්කාර දැනත් විඥානය දැනත් කියන සෙත ස්කන්ධ ත්‍රය පිළිබඳව බුදුදානන් වහන්සේ විසින් ඒ කරුණ වලින් බලාගත් වදාරල ඒ සූත්‍ර පාඨය දක්වා තිබෙනවා. එතෙන් සා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහේ මේ ස්කන්ධ ධර්මයන් පහේ යථාහතස්සේ යථාපරිදි සම්මා විසින්ම අවබෝධ කරගෙන ඒවා පිරිසිඳ දැනගෙන ඒවා කෙරෙහි තියෙන රාගය බැඳීම ආශාව ආදී සිතින් නිදුක සම්පූර්ණයෙන්ම මේ පංචස්කන්ධයන් සිතින් අයින් කළ කෙනෙකුට තමයි පුළුවන්කම ලැබෙන්නේ දුක කෙලවර කරන්නට. මේ පාඩේ කියනකොට මේ ආයත තේරෙන්න තෝරන මේ අදහස ඇහෙනකොට මේ ආයත වැටහෙන්න තෝරන මේ මා මේ සූත්‍රවල දැක්වෙන බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු නිකන් මතක තියාගෙන කවුරුත් කියපු ධර්ම දේශනාවක් අහලා ඒක Taman දන්නවා කියලා හිතාගෙන පැවතිලා දකින්නට පුළුවන් දේවල් නෙවෙයි ඒක. යම් කෙනෙක් ප්‍රායෝගික වශයෙන් ධර්මය පිළිපැත් කරනවා නම් ප්‍රායෝගික පදනම පිළිබඳ යම් ධර්ම පුස්තකයක් හෝ කීපයක් හරි දේවල් තිබෙනවා නම් ඒවා බලන විට නැත්නම් වෙන ධර්ම දේශනා අසන විට කෙනෙක් මේකේතර රූපේ කෙරෙහි යම් කිසි කලකිරීමක් ඇතිවන්නට පුළුවන්. ඉතින් මේක අතහැරිය යුතුයි කියන අදහසක් පහළවන්නට පුළුවන්. නමුත් පිට වේලාවක් යනකොට නැවත රූපේ කෙරෙහි යරෙනවා බැලුවා. මොකද හේතුව මේ ධර්ම කර්ම කටපාඩම් කරගත්තාට වෙන කෙනෙකුගේ අවබෝධයෙන් කියන දේවල් Tamante වැටහුණාට ඒක Tamange අවබෝධයක් වන්නේ නැහැ. තමා ප්‍රත්‍යක්ෂ හේතුන් අධ්‍යක්ෂයක් ලබන්නේ නැහැ. එනිසා ඒ රූපය අතහරින්නට බෑ. වේදනාව අතහරින්නට බෑ. සංඥාව සංකාර විඥාන කියන ස්කන්ධ අතහරින්නට බෑ. එනිසාම දුක කෙලවර ගන්නට ඒක බෑ. මේ අපදහම් කියලා මේ වචන කියනවා මේ අපදහම් කියන්නේ අතහරින්න නැතුව කියන එකයි එතකොට මේ අපජාන් කියන වචනේ දැක්කෙන වෙනස් සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මෙලෙසින් වදාරනවා. ආද යෝ සම්දෝ යෝ රාගෝ යానන්දි යතන්නා සම්පදහත ඒමන්තං රූපං පරිණම් භවිෂ්‍යති උච්චි. උච්චින්න මූලං තාලාවත් කොටං අනුභවකතං ආයතෙන් අනුපාද ධර්මං ඒ රාග කියන දෙක්ෂාන්ත ප්‍රකාශ කළේ විසුන් වහන්සේලා ගොඩක් විදිහට එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට ඒකට පිළිතුරු දෙනකොට ඔහු කියනමයි බුද්ධ දානන් වහන්සේ සාමාන්‍යයෙන් ආමන්ත්‍රණය කිරීම සඳහා යොදාගන්න ලබන්නේ. රූපයේ යම් කිසි සංගයක් තියෙනවා නම් සංදේ කියන්නේ කැමැත්ත. ඒ වගේම රූපයේ කෙරේ යම් කිසි සාගයක් හැලීමක් බැඳීමක් එහෙම එකක් තියෙනවා නම් ඒ වගේම රූපයේ කෙරේ නන්දියක් අතරින් නිවීමක් සතුටින් අභිනන්දනය කිරීමක් තියෙනවා නම් ඒ සංහා රූපයේ කෙරේ යම් තණ්හාවක් තියෙනවා නම් සංපදහට ඒක අතහරිනවා. ඒවන්නතේ අධෛර්යයට පස්සව සංරූපම් පරිණම් භවිෂ්‍යතේ රූපේ සම්පූර්ණයෙන්ම ප්‍රලීන වෙලා යනවා. උත්තින්න මූල මුලින්ම උපකාදමවා වෙනවා හරියට ගහක මුළු මුළු සමග ගහ ගලවා දැම්මා වගේ. ශාලාවත් උකසන් තල්වත් තල්ගහක් කඩලා දැම්මා වගේ. නැවත් පිළියලන්නේ නැහැ තල්ගහක් දෙකට කඩලා දැම්මොත් කර තියෙන්නේ එහෙම වෙනවා. ඒ වගේම අනභව කතා නැවත දියලන්නේ නැති තත්ත්වයකට පත් කරගත්තා වෙනවා. ආයතන අනුපාද ධම්මං කවදාවත් කිසි දිනක නැවත රූපයක් ඇති නොවන තත්ත්වයටපත් වෙනවා. වේදනාය කෝරාදය යවතන්නෝ යෝ සන්තෝ යෝ රාගෝ යానන්දි යතන්නා සම්පජහත ඒමසා වේදනා පහිනා බයිසතුච්ඡන් කුච්චින මූලා කාලවද්දපතා අනභවකතා ආයතන අනුපාද ධම්මා වේදනාව කියන්නේ යම් සංගයක් කියනවා නම් රාගයක් කියනවා නම් දැන් නන්දියක් හොයන් තණ්හාවක් තියනවා නම් මේක අතහරින්න මේ මේක ඒ අතහැරලාට පසුව එම වේදනාව සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙලා යනවා මුලින් උපුටා දැම්මා වෙනවා කල්දසක් කපා දැම්මාසේ නැවත නොලියනට නොලිය වෙන තත්ත්වයට පත් වෙනවා අය කවදාවත් සංහාවක් ඇති නොවන තත්ත්වයට පත් වෙනවා මේ විදිහටම සංඥාවට බුද්ධ දානනාසේ ඒ කරුණ වදාලා සංස්කාරක හේත් වදාලා විඥානයක හේත් වදාලා දැන් මේක කියනකොට ඕනම කෙනෙකුට තේරෙයි මේ කියන්නේ මේකයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කුමක්ද කියන කරුණ ඒ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලැබුණු නැති කිසි කෙනෙකුට කියන්නට බෑ. ඕපේතරේ තියෙන චන්දරාගයේ සංහාවාදයට අත්හරින්න කියලා කිව්වට ප්‍රායෝගික පදනමක සිටලා කරන ධර්ම දේශනාවක් අහලා නැත්නම් වෙන පොතපතක් කියලා යම් කිසි වැටහීමක් තමයි ඇති වුණාද Tamanට පුළුවන් ද කියලා කල්පනා කරලා බලන්න මේ රූප ආදී පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි තියෙන තණ්හාව අයින් කරන්නට නන්දිය අයින් කරන්න චන්දරාගය අයින් කරන්න හැකියාවක් තියෙනවාද කියලා බලන්න එහෙම අයින් කරපු කෙනෙකුට පැහැදිලි ලෙස පේන නැවත පුනර්භවයක් නැතිවන ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්ම පහනක් නෙවන ආකාරයෙන් යන ආකාරය. එහෙම දකිනකොට එවැනි කෙනෙකුට පැහැදිලි ලෙස වැටෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන මේකනද? ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ විසින්ම වදාළා තිබෙන්නේ යෝ ධම්මං පස්සතේ සෝ මං පස්සති කියලා. යමෙක් මගේ ධර්මයේ දකිනවා නම් ඔහු මම දකිනවා කියන එකයි අදහස. ධර්මයේ දකිනවා කියන්නේ පොත්පත්වල තියෙන කඩපාඩම් කරගෙන කවුරුත් කීපේ වාහන ඉදලා මතක තබා ගන්න එකට නෙවෙයි තමාම ප්‍රායෝගික වශයෙන් සත්‍යයෙන් අත්දකින්න තෝරන බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන මොකද්ද කියලා අත්දැකීම පාදක කරගෙන දකින්න තෝරන අන්න එතකොට අය බුදුරජාණන් වහන්සේ දකින්න දස්සවන් වන්නේ ධර්මය අවබෝධ කරගෙන දුක සලව ගන්න දස්සවන් වන්නේ මේ කරුණෙන් පැහැදිලි ලෙස මෙයාට තේරුම් ගන්නට පුළුවන් ශක්තියට දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විසින් වදාළා තිබෙන මේ සූත්‍ර පාඨ ආදී ධර්මයන් ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට තියෙන්නේ අත්දකලා තමාවිසින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබාගෙන ඒකෙන් දුකතරවල කරන්නට තියෙන්නේ. නිස්සරණත් හායනෝ ගහනත් හාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක නිසා. කුලෝකමං ඔබිත්තේ ධම්මං දේශස්සාම නිස්සරණත් හායනෝ ගහනත් හාය ලබද්දෝපන සෝතේ කියන දේශනා පාඩක අපි ගියේ. ඒක මධ්‍යම කාලේ තියෙන සෝත්‍රයක්. පහුරකට උපමා කරන මහණෙනි උඹලට මම මේ ධර්මයේ දේශනා කරන මේ සංසාරයෙන් ගැලවීම සඳහා විග්‍රහණය කිරීම සඳහා නෙවෙයි අල්ලා ගන්න නෙවෙයි ධර්මයේ දන්නවා කියලා ලෝකයට කියන්නද නෙවෙයි තමා හොවා දක්වන්නද නෙවෙයි සංසාර දෙකෙන් මිදීම සඳහා පවුර තියෙන කරේ තියාගෙන යහපැත්ත මෙහා පැත්තට ගොඩ වුණා ඉතින් දුණාට පස්සේ ඒක කරේ තියාගෙන මේකෙන් පහුරෙන් ගොඩ වුණා කියලා මල් පහන් පූජා පූජා කර කර ඉන්නක නෙවෙයි පොහොරට වෙන්නේ ඒ ගඳින් හෝ ඒ ගඳ දහරාවෙන් නතර වීම සඳහා. එම නිසා මේ තේරුම් ගන්නට ඕන මේ කියන ධර්ම කරුණු සෝත්‍රවල විශේෂම දැක්වෙන ධර්ම පාඩ සමාවිතින් අත්දකින්න ඒවා දන්නවා කියලා හිතලා රැවටෙන්නට එපා කියලා. එපා කියලා. රැවටෙන්න නෙසුදුසුයි කියලා. එහෙම රැවටෙනවා නම් ඒක තමන්ගේම මුලාවක් කියන කතාව අවබෝධ කරගන්න එක වටිනවා. එතකොට මෙහිදී අපි කියනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් පහක් දෙකක් තමයි පංචස්කන්ධ කියලා කියන්නේ. මේ අහලදී පංචස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියලා කොටස් දෙකක්. මේ දෙකත් අවබෝධ කරගන්න ඕනේ. සංකච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන පාඨයේ දුක්ඛ සත්‍ය විස්තර කරන දවසන් වශයෙන් බුදුහාමුදුරේ වචනේ ප්‍රකාශ කොට වදාළා තිබෙනවා. මේ බොහෝ වාරයක් අසා තිබෙනවට කිසිම සැකයක් නැහැ. සිතියෙන් දුක කියනවා නම් දුකයි කියලා කියන්නේ මහන්නේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්මට. ඒකයි යත්තේ. එතකොට මොකද්ද පංචස්කන්ධය කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? කතමේක දෙකේ පංච පංචස්කන්ධමනෝද පංචස්කන්ධ කියන්නේ මහන්නේ යම්කිසි රෝපං අතේතනාවේ පසුපන්නං අද්දතුනම් වා බහිද්ධාවා ඕරත්තං වාසතුමන් වාසීනං වා පනිතං වා යම් දුරේ පන්තිකේවා අයං මුත්තේ රූපකන්‍දෝ යම්කිසි රූපයක් තියෙනා නම් අතීතයේ පැවති රූපයක් අනාගතයේ පවතින ලබන රූපයක් හෝ වර්තමානයේ පවතින රූපයක් තියෙනවා නම් අධ්‍යාත්මකමා බහිද්ධාවා සමාගයේ හෝ බාහිරයේදී අදී සදී කවරක්දයක් හරි රූපයක් තියෙනවා නම් ඕලාරිකං වාසුකමං වා ඕලාරික රූපයක් හෝ සුකුම රූපයක් හෝ සීනං වා පණීතං වා සීන රූපයක් හෝ ප්‍රණීත රූපයක් හෝ දැන් දුරේ සංකේතේවා දුර තියෙන රූපයක් හෝ ළඟ තියෙන රූපයක් හෝ දිනා නම් මේකට තමයි මහණේ රූපස්කන්ධය කියලා කියන්නේ. ඒකේ රූපේ කියන එක තමන් අවබෝධ කරගන්නට නිවන් ගැන කියන රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ඒකට මේකේ උපලස්සාකාරය බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන අතීත අනාගත පරිච්ඡුප්පන්න අතීත අනාගත වර්තමාන වශයෙන් තුනක්. අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකක් එතන පහයි තව හයක්. ඕලාරික සුගම එකදෙලයක් සීමතනේට තව යුද්ධලයක් දෝර සංකේත තව යුද්ධලයක් මේ ඕලාද ලෝක කියන්නේ මොනවද සුකුම ලෝක කියන්නේ හීන ලෝක ප්‍රණීත ලෝක කියන්නේ ළඟ ලෝක කියන්නේ ඈත ලෝක මොනවද කියලා මේකට මම දැන් කියන්නේ කියන්නේ මේකට අවශ්‍ය කෙනෙක් සිටිනා වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අභිධර්මපිටකයේ පොත් පරිශීලනය කරලා බලන්න. ඒ කරුණ අපි විස්තර කරාම දෙන අයහපත වෙන්න මේකයි. මේ දක්වා වුණ අයහපත මේකයි. මේ ධර්ම දේශනා බොහෝ දෙනෙක් අහන්නේ එකවරක් පමණයි. එකවරක් අහලා මේවා මතක තබා ගන්නට පුළුවන් ධර්ම කරුණු නෙවෙයි එක අපගේ එක ධර්ම දේශනා තුළ අන්තර්ගත වන්නේ. ඒ වගේම පැවැත්ම දෙකකින් පස්සේ ආවොත් අපි මොනවද කියන්නේ කියලා කිසි දෙයක් දන්නේ ඉන්නේ කියේ දේ සතිය කියන්නේ මොකද්ද කියලා ආවොත් නම් ඉතින් මේ මේ ලෝක දෙයක් කියන්නේ දන්නේ. එකවරක් විතරක් අහලා මතක තියාගන්න පුළුවන් නම් පැයක දේශනාවේ කරුණු ඒයි තමයි විශිෂ්ට ගණේ ප්‍රඥා සම්පන්න දාන සම්පියක් තියෙන අය ජීවිතේ. ඒම ඉතින් ඉතාම දුර්ලභයි හොයා ගන්නටත් බැරි තරමයි. ඔබ අවබෝධයේ තින්නේ ධර්මයේ එක්ක අහන්නේ අය නැත්තම් අන්‍ය විහිද විවි එහාට මෙහාට පිටදුව දුව අහන්නේ ධර්ම කරුණු තමාම අවබෝධ කරගන්නේ නෙවෙයි අහන්නේ ඒක නිසා ඒ ධර්ම කරුණු මතක තියාගන්නට බෑ. ඒක ස්වභාවිකයි. එම නිසා මේ කරුණු ගැන අපි විස්තර කරන්න මේ අභිධර්ම පොත් අරගෙන අභිධර්ම පිටකයේ දෙන පොත් අරගෙන පරිශීලනය කරලා බලන්න. ඒකවල තමන්ම හොයාගත්තාම ටිකක් හරි කල් මතක තියෙනවා. ඒක තමන්ගේ වටිනාකම අපි කිව්වා මේ ආයතන කියන එක නිකන් මේ කණින් අහුන අනිත් කණින් හිතුණා. ඒක එතනින් ඉවරයි. මේ දක්වා මුලාව ඒ මෝඩකමට යට වෙලා අපි කටයුතු කළා. අයන්නේ ඉඳලා බිඳුව දක්වා සියල්ලම කිව්වා. කවුද ගත්ත ප්‍රයෝජනේ වෙන්නේ? මහා ලොකුවට බොහෝ දෙනෙක් කියන අපේ ධර්ම දේශනාත් අයිස්මකර ඉස්සර වෙච්චයි කියලා තුන් සියනුවක් තිබුණා. අපි මෙච්චර හුවා මෙච්චර හුවා මොකද්ද මතක තියෙන්නේ කියලා හැවත් එකක්වත් මතක නැහැ. දේශන ධම්ම දේශන අහලා නිවන් යන්නට බෑ ප්‍රයෝජනයක් ගන්න බෑ. යම් කිසි කුසලසක් ලැබේ කුසලයේ තුන සංසාරේ දෙද්දකින් බව කොමනක් හිතා ගන්න. අපසල් වලින් විතරක් නෙවෙයි සංසාරේ දෙද්දකින් කුසලයෙන් තුන සංසාරේ දෙද්දකින්. එතකොට මොනවද වේදනාව කියන්නේ? වේදනාව කියන එකට බුදුදානන් මහත්මයා විසින් වේදනා බස්තර කරලා තියෙන සයිනේ දිස්ස වේදනා කාය වේදනාවේ කොටස් හයක් තියෙනවා මහණෙනි. සත්‍ය සම්පතක වේදනා ආදී කොටස් හයයි දෙකෙන් පෙන්නු අතර රූපයක් දැක්නාට පස්සේ චක්ක විඥානය ඇති නැති නිසා චක්ක සම්පස්සේ ඇති නැති නිසා වේදනාව ඇති වෙනවා කියන කාරණාව. චක්කුන්ද පටිච්ච රූපයේ චක්ක විඥානන් තින්නම් සංගති චක්ක සම්පස්සේ උපස්ස පජා වේදනා කියලා ඕන කෙනෙකුට කියන්නට පුළුවන් මතකෙන් කියන්නට පුළුවන් කෙනෙකුට උගන්වන්නට පුළුවන්. ඒක නිසා කියනවා අපි චක්ක සංපදසා වේදනාව දන්නවායි කියලා. සෝත සම්පස්සදා වේදනාව දැනත් එහෙමයි කන ශබ්දයක් වුණාට පස්සේ සෝත විඥානය ඇතිවෙන ඒ පිටේ කන සෝත ශබ්දේ සෝත විඥානය පිටින් සෝත සම්පස්සේ කියන ඒක නිසා වේදනාවක් ඇති වෙනවා නම් සෝත සම්පස්සදා වේදනාව කියලා ඒක ඒක අප ඒකට ඒකට කියනවා. ඒ හඳුන්වන්නේ සෝත සම්පස්සදා වේදනාවක්. මේවා ওই විදිහට කියන්නට පුළුවන් වූ පමණින් නැත්නම් ඒ විදිහට මතක තියාගන්නට පුළුවන් වූ පමණින් තමයි මේ ආකාර වේදනාවේ කොටස් හය දැක්කයි කියලා හිතන්න තිබා අවබෝධ කළා කියලා මෙතලා පැවතෙන්න දෙපා ඒකම ලාවා මේ වගේම තමයි නාසයට ගඳ සුවඳක් හැමිලා නැත්නම් දිවට රසක් නැත්නම් කායට විදේ ස්පර්ශයක් දැවිලා මනසට මොකක් හරි අරමුණු වෙලා ඒ තුළින් ඒ ඒ ස්පර්ශ පහළ වෙලා ස්පර්ශ තුළින් වේදනාවක් ඇති වෙනවට තමයි අර කලින් කියපු චක්ක සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා හැර අනිත් සම්පස්සජා වේදනා හතර කතා කළේ බුදුදානන් වහන්සේ විසින්. ගහන සම්පස්සජා වේදනා, දීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, සම්මන සම්පස්සජා වේදනා වනේ. පස්සේ මේවා අවබෝධ කරගන්නට ඕන තමා විසින්ම. අහද රූපයක් දැනුණාට පස්සේ චක්ක විඥානය ඇතිවන්නේ කොහොමද කියන කාරණා. ඒ නිසා ධප්ප සම්පත්තිය කවර කවර හේතුන් නිසා සමාජයේ సంతානය තුළ දැනිටවන්නේ. ඒ තුළින් දීදාකාර වේදනාවකම විශේෂ මුද්දලන්ට ලෙසේක ආකාරයෙන් ඇතිවන්නේ මොනමන හේතුන් නිසාද? ආදී කර්ම Taman දඩින්නට උන. ඒව නැතුවේ පොතේ තියෙන කැලලක් කටපාඩම් කර දිරව් කරගෙන දිරව් කියන්නාසේ කියන්නට පුළුවන් වෙලා මේවා දන්නවා කියලා හිතාගෙන ඉන්නා තමයි මෙතන ඉන්නේ වැඩි පිරිසක්. මෙතන මේ මට හම්බෙච්ච දේශයට 99කින් තේ සේවක තමයි. මේ පහුගිය අවුරුදු 30 විතර කාලයක් පුරා. තමන් දකින්න ධර්මයක් නෑ තමන් අවබෝධ කරගත්ත ධර්මයක් නෑ පොත්වල කැලි කටපාඩම් ඉච්චරයි. එතකොට සංඥාව සංඥාවේ කොටස් හයකට දානන වාස්තේ වදාලා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. රූපයන් දැක්කාට පස්සේ ඒ පිළිබඳ විවිධ සිතුවිලි ඇති වෙනවා. ශබ්දයක් ඇසු ආදිපස්සේ පිළිබඳ වේද සිටිනි. ඒ වගේම ගන්ධසුවඳ පිළිබඳ රස පිළිබඳව කායික දැන වේදස්පස්ස සහ මනස දැන වේද ධම්මාරම්මන පිළිබඳ සිටිවිලිය තියෙනවා. සිටිවිලි කියන්නේ සංඥාවක් නැති වෙනවා. ඒ හඳුනා ගැනීම නැති වෙනවා. රූප සංඥා ගැන රූපයන් හඳුනා ගැනීම. ශබ්ද සංඥා ගැන ශබ්දයන් හඳුනා ගැනීම. විවිධාකාරයෙන් හඳුනා ගන්න එක. ගන්ධසුවඳ රස කායික දැන වේදස්පස්ස මනස දැන වේද ධම්මාරම්මන හඳුනා ගැනීම. මේ වචන ටිකක් කියන්නත් පුළුවන් වුණා පන්නේ හිතන් දෙපා මේ සංඥා ස්කන්ධය දන්නවා කියලා. මොන මොන දෙයක තියෙන නිසාද මේ විදිහේ රූප අපි හඳුනාගන්නේ. නෑ දෙකක් කරුණා කියන්නේ. රහත් වූ කෙනෙකුගේ පිටතට මොන රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් පොඩ්ඩක් දැනනවාද? මොනම සංඥාවක්වත් ඇති වෙන්නේ ඔය එච්චරයි දැක්කා කියන කිසිම හැඟීමක්වත් නෑ නැතරුණා. ඕන්නම් සංඥා දාගන්න පුළුවන් ඕන පරිදි වෙනම දෙයක්. නම් සිදුවේ ඇතිවන්නේ නිදාගන්න. සංඥා දීමේ හේතු තියෙනවා. මොනම හේතු නිසාද මේ සංඥා දැනගන්නේ කොයි විදිහට මේ සංඥා වැටුණේ කොයි විදිහට නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙලා මේ සංඥා දැනගන්නේ කියන එක අවබෝධ කරගන්නට බලන්න. මේවා අපි ජීවිත පස්සේ කලින් මතක තියාගෙන ඉතින් දන්නවා කියලා හැදෙනවා. ඉතින් ඕවා ටිකක් සමාජයේ නුවණින් අවබෝධ කරගන්න බලන්න. පච්චත්තම් වේදිතබ්බෝ විනෝහි ධර්මයේ එක ගුණයක්. පච්චත්ත වශයෙන් සමාධිසින්ම අවබෝධ කරගත යුතුයි. ඔය ලෝකද සංගතාවේ තියෙන තම තම නනපම නිදන ගත යුතු කියලා කවිපදයක්. සමාධියේ නුවණකින් ඇදියට සමාධිසින්ම ටික ටික හරි ගත යුතුයි. ඒක වදිනා නිකන් පොත්වල දනුන් කෝටියකට වැඩිය සමාධියම දැනුමින් අවබෝධ කරගත් නුවණින් දැක්කක් දෙයක් මේ මේ 10 15 තිබුණත් ඒක වදින කෝටියකට වඩා. ඊළඟට සංස්කාර. සේමේ දෙක වේදනා අතර චේතනාකා චේතනා කොටස් හයක් වෙන එකට තමයි මහණේ සංස්කාර ගන්නේ පංචස්කන්ධ කතාවේ සංස්කාර ගැන අපි මේ කතා කරන්නේ. රූප සංකේතනා, ශබ්ද සංකේතනා, ගන්ධ සංකේතනා, රස සංකේතනා, පොත්බ්බ සංකේතනා, සාධම්ම සංකේතනා. රූප පිළිබඳ සිතේවි, ගන්ධ පිළිබඳ සිතේවි, ශබ්ද පිළිබඳ සිතුවිලි, ගන්ධ සුවඳ පිළිබඳ සිතුවිලි, දිවට දැනෙන ස්පර්ශ, කයට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන වේද ධර්ම ආරම්මන. ඒවා පිළිබඳ සිතුවිලි. මේවට තමයි පංචස්කන්ධ කතාවේ සංස්කාර කියලා කියන්නේ. මේ වචන ටික දැනගත්තත් මේ හිතන්නේ මේ සංස්කාරස්කන්ධය දන්නවද කියලා එන්නේ. රූපය දැකලා ඒ පිළිබඳ සිතුවිල්ලක් දෙන්නේ නැහැ කියලා මානසික රහත්ෝ කියනවා. එහෙමනම් දැන් මෙයාට තේරෙනවා මේවා ඇති වෙන්නේ නිකන් එහෙම නෙවෙයි කියලා. නිකන් රූපේ දැකලා ඇහැට රූපයක් කියලා උදාහරණයක් ඇහැට රූපේ තියෙනවා ඇහැ තියෙනවා ආලෝකය ආදී විවිධ හේතු තියෙනවා ඒක නිසා දැනීමක් පහළ යතිබන් සිතේදී නිකන් ඇතිවෙනවා කියලා නිකන් හිතපන් කවුරුත් කරලා ඉති කරලා දෙනවා නේ නිකන් කියන්නේ නිකායයෙන් ඇතිවන්නේ හේතු නිසා හටගන්න ධර්ම නිසා එහෙම නැතුව මේ හේතුන්ගෙන් තොරව මේවා හටගන්නවා නෙවෙයි එහෙම හේතුන්ගෙන් තොරව හටවන්නවා නම් රහත්ෝ කෙනෙකුට සිතේදී ගලන්න ඕන රහත්ෝ කෙනෙකුට සංඥා ගලන්න ඕන තමන්ගේ මෝඩකමට මේව ඔක්කොම දන්නවා කියලා හැවටෙන්නේ මුලාව මෙයන් ටික ටික අඩු කරගත යුතුමයි මොකද නැත්නම් භාවනාවේ දිනුවක් ගන්න ඉස්ස ගියාට පස්සේ නිකන් පෙරේ නවීන ලෙසට තමයි දිරවලා ඉන්නදී බොහෝ කාලයක් තියෙනවා. සමාට අවුරුදු 10 15 පවා පෙරේලා හිටපු අය ඉන්න අය මම දන්නවා. ඒ දන්න විඥාන ස්කන්ධය. මේ දෙකේ විඥාන කහඳින් ආකාරය කොටස් හයක් තියෙනවා මහණින්නේ විඥානයේ සක් විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දේව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. අහට රූපයක් දැක්වන ඉඳලා වුණාට පස්සේ දැනීමක් පහළ වෙනවා මේකට සක් විඥානය කියලා හඳුන්වනවා. ඒ වගේ කන ශබ්දයක් වුණාට පස්සේ දැනීමක් පහළ වෙනවා ඒක හඳුන්වන්නේ සෝත විඥානය නම්. නාසයේ ගඳ සුවඳක් දැනුණාම ඇති වෙන විඥානය ගහන විඥානය සියලු රසයක් දැනුණාම දිවා විඥානය ආයත යම් කිසි දෙයක් ස්පර්ශ නාම දැනෙන විඥානය කියන විඥානය කියන්නේ කාය විඥානය මනසට මොනවා හරි දෙයක් අරමුණු වුණාන් පස්සේ ධම්මාරම්මණය කරමුණාන් පස්සේ ධම්මාරම්මණය කියන්නේ ධම්මනේ මනසට අරමුණේ ඔක්කොම දේවල් වලට ධම්මාරම්මණය කියන පොදු වචනය භාවිත කරන්නේ ඒක මතක තියාගන්න. එතකොට මේ ධම්මාරම්මණය හමුණාන් පස්සේ පහළ වෙන විඥාන මනෝ විඥාන නම් තමයි හඳුනන ලබන්නේ. මේකත් හිතන්න එපා මේ පදහය දැනගත්තාම අපේ විඥානස්කන්ධය දන්නවා කියන්නේ. එහෙමනම් ඉතින් මෙයා ඔක්කොම රහත් වෙලා තියෙනවා. මොකද පංචස්කන්ධන් අනදිගාන කියලා දක්වලා තියෙනවා. දුම්පත්කම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එක අනදිගාන අපරිදාන අවිරාජයන් අපදහන් කියලා මම වචන හතරක් වලින් කිව්වා. තමන්ගේම නුවණේ මේක ඥාණයෙන් දැනගෙන ඒක පිළිසිල දැකලා ඒ වගේම ඒකේ තියෙන බැඳීම අයින් කරලා ඒක පිටින් අයින් කරන්නේ නැතුව මේ දුක කෙලවර ගන්න බැහැ කියලා ඒ පංචස්කන්ධය ගැන දැනීම කොහොම හරියට තියෙනවා නම් මේ ඉතින් දුක කෙලවද කරලා තිබුණේ දෙකයි. දුක කෙලවද කරලා තියා සෝවන්වත් වෙලා හතරම සෝවන්වත් වෙලා ඉන්නවාද කියන කරුණ මගෙන් භාවනා ගැන ගැන සෝවන් වෙච්ච කෙනෙක් හරි අනිත් අය ගැන මම කියන්න දෙන්නේ නැහැ. මොකද ඒ ගැන ඉතින් මම මොනවද කියන්නේ? ඔව් කියන්නේ නැහැ නෑ කියන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක් ඒක. ඒක ඒකයි ඉතින් උපදේශ කරාම නිද භාවනාව මාර්ගඵල ලැබුවයි කියලා වෙනාවේ සිටින. ඒව ගැන දන්නවා අපි කියන්නට කියන දෙයක් නෑ දැනගත්තා. එතකොට ඒක නිසා මේ කරුණෝ ටිකක් ගැඹුරින් අවබෝධ කරගන්නට බලන්න. ඒ සඳහා තමයි අර කලින් කියපු පාඩ කිව්වේ මේ තියෙන ගැඹීරත්වය තමා විසින්ම අවබෝධ කරගත යුතුයි කියන කාරණාව අවධාරණය කරලා පෙන්වන්න කිරීම සඳහා ආවට ගියාට අපේ ධර්ම දේශනා ඉදිරිපත් කරන්නෙත් නෑ කියවෙන්නෙත් නෑ යම් කිසි අනුපිළිවෙලකට අනුවයි මේ දේශනාවන් තියෙන්නේ ඕනෑම දේශනාවක් අරන් බලන්න. ඒක නිසා ඒවා ටිකක් තේරුම් ගන්න මේ විදිහට මේ දේශනා ඉදිරිපත් ගන්න. එතකොට පුළුවන් වෙයි ටිකක් හරි මතක තියාගන්න. මේ දක්වා කතා කරේ පංච උපාදානස්කන්ධ ගැන කතා කරේ නෑ. මොකද පංචස්කන්ධ ධර්මයන් දැන වෙත් සමදොරට විස්තරයක් කරලා පංච උපාදානස්කන්ධය ගැන කතා කරන එක සුදුසු නිසා. ඒක කියන්නට පස්සේ මම කියන්නම් ඇයි මේ රූප කියන්නේ ඇයි කියන්නේ වේදනා කියන්නේ ඇයි සංඥායි සංඛාරයි මිනිලානම් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පාඩෝල් කියන්නම් එතකොට මේකට පාසි තේරුම් ගන්නට ඒකට යම් කිසි බලයක් ලැබෙනවා එතකොට ඒ කියන ධර්ම කරුණ වලට කිංසබ්දේ උපන්වදේශ මොකද මහණෙනි කොමක් ඉස්සාද මහණෙනි රූපේද මේ රූපේ රූපේ කියලා කියන්නේ තමන්ගේ ශරීරය හරි බාහිර ජීවිතයක් හරි කෙනෙකුගේ ශරීරයක් හරි සත්‍යෝයා නිකන් භවණ ජීවිතයක් අරගෙන රූපේ රූපේ කියලා කියනනම් මොකද සිංහදේ රූපන් අධේතයි මේ රූපන් රූපේ කියලා කියන්නේ රූපදීති කෝබේ රූපන් සේ වදාමි තේන රූපතේ සීතේ රූපතේ උන්නේ රූපතේ දසාදෘපතේ පාසාදෘපතේ දන්සමකට වාදා දබසෙහි සත සම්පස්සේන රූපතේ රූපදීති කෝබේ තස්මා රූපස්නේ විච්ඡති මා කුමක් නිසාද මහන්නේ රූපය කියලා කියන්නේ රුප්පණේ වෙනවාමයි පොත්වල දීලා තියෙන කියන්නේ රුප්පණේ වෙන නිසා රූප වෙනවා. ඒක තේරුම් ගන්න ඉතින් අප බංශ සිංහල මම හිතන්නේ ඒවා දන්න කෙනෙක් හොයාගෙන යන්න තියෙනවා. එතකොට ඉන් අදහස් ගන්න ප්‍රතිවිරුද්ධ ධර්මයන් තනියාට පසු රූපේ වෙනස් ස්වરૂපයකට විපරිණාමයකට පත් වෙනවා. ඒක නිසා වෙන ස්වરૂපයකට විපරිණාමයකට පත් වෙන නිසායි රූපේ කියන්නේ එකම විදිහට පවතින්නේ නැහැ. ඒක වෙනස් ස්වරූපයකට පස්සන්නේ නැත්නම් ඒකට ඒක විදිහට පවතිනට නුසුදුසු වන ආකාරයේ ප්‍රතිවිරුද්ධ සත්‍යයන් නෙදෙන්නට ඕන. හරියට ඉදපන්සලක් බින්දරට දැම්මා වගේ හරි. මුළු වෙලා යනවා. ඒක ප්‍රතිවිරුද්ධ සත්‍යයක් වෙනතන ඒක. එතකොට මොකදින්ද මේ රූප නිවීම සිදුවන්නේ මෙසේ වෙනස් වීම සිදුවෙන්නේ මනුස්ස ශරීරයක් අනන්ත කතා කරනවා නම් ජීවිතේ නිසා උෂ්ණය නිසා වෙනස් වෙනවා. මේ දෙකෙන් ගස් කොළන් වලට පොදු විශේෂල වැඩි වුණු උෂ්ණය වැඩි වුණු නියමෙන්දී මෙයා ගන්න. විකස්සායති විපාකායති සාධින නිසා විපාකානි ස්වરૂප වෙනස් වෙනවා. දක්ෂමක සමාදත ප්‍රසේසක සම්පස්තෙන්දී නැති මදුරෝ නිසා වෙනස් වෙනවා ඒ වගේම සත්‍යයන් නිසා වෙනස් වෙනවා පුළඟ නිසා වෙනස් වෙනවා අවුව නිසා තාපය නිසා වෙනස් වෙනවා විවිධ හේතුන් නිසා රූපේ නිරන්තරයෙන් වෙනස් වෙන ධර්මයක් ඒක නිසායි මහණෙනි රූපය කියලා කියන්නේ. උපපදීකෝ බෙච්චේ තස්මා රූපන්ති උච්චති. තින්ක බෙච්චේ වේදනම් වදේත වේදනාව කියලා කියන්නේ කොමක්ද මහණෙනි? ඒතර වේදනාව කියන එක බුදුදානන් වහන්සේ විස්තර කරන්නේ ඇයි මේ වේදනාව කියන්නේ වේදී සිද්ධකෝ බිතේ තස්මා වේදනාට උච්චතේ කිරිස්සේ වේදේති දුක්ඛම්ප වේදේති දුක්ඛම් දුක්ඛම්ප වේදේති දුක්ඛමසුඛම්ප වේදේති වේදී සිද්ධකෝ බිතේ තස්මා වේදනාට උච්චතේ කියලා නිදීම ඇති වෙන නිසා වේදනාව කියන්නේ කුමන විදියක්ද ඇතිවන්නේ දුක්ඛම්පේ දුක්ඛම්පේ දුක්ඛමසුඛම්පේ සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් නඩ වේදනාවක් ඒක ඒකට වේදනාව කියනවා. එතකොට පංචස්කන්ධාවේ වේදනාව කියන්නේ අතීත අනාගත ආදී පොළොස්සාකාර ප්‍රභේදගත වූ වේදනාවක්. අර කලින් රූපයට කිව්වේ අපේ පොළොස්සාකාරයක් තියෙනවා අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර ඒවා මේ ඕලාරික සුතුම තීන ප්‍රණීත දුර සංකිත වශයෙන්. මේ ආකාරයෙන් යම් කිසි ප්‍රභේදගත වේදනාවක් තියෙනවා නම් ඒකට තමයි මහන්නේ ආයමත් දෙකේ වේදනාස්කන්ධෝ කියලා වදාලා. මේ වේදනාවට වේදනාව කියන්නේ ඇයි කියන එකයි මෙහිදී ප්‍රකාශ කරන්නේ. ඒක වේදනාව දෙආකාරකින් බුදුහාමුදුරුවෝ විසඳුම් කරනවා, තුන් ආකාරකින් පෙන්වන්න කරනවා, පස් ආකාරකින්, හය ආකාරකින්, දහට ආකාරකින්, තිස් ආකාරකින්, එකටි අට ආකාරකින් ඔය බහුවේදිනේ සූත්‍රය වල සූත්‍රවල දක්වා දෙනවා කරුණු. කවර ආකාරයෙන් ප්‍රභේදගත කරමින් විස්තරකට වඩාලා ඔය මූලික කර්ම තුන පාදක වෙලා තමයි ඒවා විස්තරණය වෙන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේදී වේදනාව කියන්නේ කොමකටද විදීමක් ඇති වෙන නිසා වේදනාව කියන කොමක විදීමක්ද සුඛම් දුක්ඛම් දුක්ඛම් සුඛම් කියලා පෙන්වන්න කරේ දෙක. ඊළඟට සංඥා. සිංහලයේ සංඥා වදේට මොකද මොකක් නිසාද මහණෙනි සංඥා කියලා කියන්නේ? සංජානාදීතිකෝ විච්ඡේ තස්මා සංඥාති උච්චති දින්ත සංජානාති නිරන්ත සංජානනාති නිකම්ප සංජානනාති දෝහිත කම්ප සංජානනාති ඕදාත කම්ප සංජානනාති සංජානනාති කෝවිදේකත් මා සංඥාති උච්චති විවිධ දේවල් හඳුනා ගන්නවා නිවිදි බුදුහමදේ කරුණක් පමණ ප්‍රකාශ කරලා තියෙන සමහර දේ ප්‍රකාශ කර කරුණු ඔය පොත්වල ලියවිනේ ලියවිලා නැතුව ඇති නිල් පාට රතු පාට කහ පාට සුදු පාට වැනි දේවල් හඳුනා ගන්නවා එයාට තියෙන රූපය විතරයි නේ කියලා දෙන්නේ පාටේ එහෙම නේ ඉතින් කනට ඇහෙන ශබ්ද සංග්‍රහ ගන්නවා නාසයේ දෙන ගඳ සුවඳ සංග්‍රහ ගන්නවා විවිධ විදිහේ ජීවිත දැනෙන රස කායයට දැනෙන ස්පර්ශ මනසේ මේ ධර්මාරම්මන හඳුනා ගන්න. ඒ හඳුනා ගන්න නිසා තමයි මහණෙනි සංඥා සංඥා සංඥා කියලා ප්‍රකාශ කරන්නේ. මේක දෙකේ සංඛාරයේ වදේට ඇයි මේ සංඛාර සංඛාර කියලා ප්‍රකාශ කරන්නේ? සංකතං අபிසංගරන්තේ දීතෝ විසේ තස්මා සංඛාරාති උච්ඡන්දේ තින්තේ සංකතං අபிසංගරන්තේ රූපං රූපස්ථාය සංකතං අபிසංගරන්තේ වේදනං වේදනස්ථාය සංකතං අபிසංගරන්තේ සංඥං සංඥාය සංකතං අபிසංගරන්තේ සංඛාරේ සංඛාරත්තා සංකතං අபிසංකරන්ති විඥානං විඥානත්තා සංකතං අபிසංකරන්ති සංකතං අபிසංකරන්ති චෝ විචේතස්මා සංඛාරාතේ උත්සන්ති ඒ බුද්ධ වචන සංකතෝ ධර්මං රැස්සන නිසයි මහණේ සංස්කාර කියලා කියන්නේ. සිංහ සංකතන් අද සංගම් මොනවාගේ සංස්කාර සංකත ධර්මද රැස්සන්නේ? රූපං රූපත්ථා සංකතං අප සංකරොන්ති රූපේ රූපේ පිණිසම වන දේවල් රූපේ පිණිසම පවත්නා දේවල් රැස් ඉස්සත් වෙනවා ඒවා ගැඹුරු ධර්ම කාරණා වේදනාව වේදනාව පිණිසම සංකම් දේවල් සැස් කරනවා සංඥාව සංඥාව පිණිසම තියෙන දේවල් රැස් කරනවා සංස්කාර සංස්කාර පිණිසම තියෙන දේවල් විඥාන විඥානිත පිණිසම පිණිස පවතින දේවල් රැස් කරනවා රූපාදී ධර්මයන් උපාදාන කරගෙන මම මගේ කියන ග්‍රහණය කියලා ඒවා කෙරේ සංහා දිසමාන වලින් බැඳලා නිශ්චිත භාවයෙන් යුතුව පංචස්කන්ධ ධර්මයන් රැස් කරන එකයි මහණෙනි සංස්කාර කියලා කියන්නේ මේ සංස්කාර කියන්නේ ඇයි කියන එකයි මම ප්‍රකාශ කරන්නේ ඒතකොට සංස්කාර ස්කන්ධය විස්තර කරන විට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ අර මේ විචේ සංකේතනා කාය කියලා රූප සංකේතනා දිහයි. එතකොට මේ හයම තමයි මේ මේ හයට ඇයි සංකාර කියලා කියන්නේ. මෙහිදී නෑත අර මුලදී මම මේ කියුවා නේද අපපතිත්තං අනායෝහං කියලා කයලා. ඒතාවු දෙන්නේ නැතුව රැස් කරන්නේ නැතුව ඕක තරණය කරයි කියලා. මෙතන තියෙනවා පොඩි මේ පොඩි ඉන්දියක්. ඒක උපම කරුණේ අනාගතවල කියන එකේ 105ක විතර කරුණු මෙතන තියෙනවා. එතකොට ඒක නිසා තමයි සංස්කත ධර්ම රැස් කරන නිසා තමයි සංඛාර කියන්නේ. විඥානන්ත වදාද්දකින් පිළිච්චේ විඥානන්ත වදේට. ඒ මහණෙනි වරි කුමක් නිසාද මහණෙනි විඥානේ විඥානේ කියලා අපි කියන්නේ. විඥානාදී පිටෝ පිටේතත් මා විඥානං දුච්චේ කිංච විඥානාදී අම්බිලම් විඥානාදී කටුකම් විඥානාදී පිටකම් විඥානාදී විඥානාදී පිටෝ පිටේතත් මා විඥානං දුච්චේ විඥානනය කරනකොට තමයි ඔකට පොත්වල කියන්නේ දැන් දැනීමක් ඇති කර දෙන නිසා තමයි විඥානය කියලා කියන්නේ. ඒ දෙත් බුදුහාමුදුරුවෝ එක දෙයක් පමණක් කී ලෙසින් තමයි මේ පොත්වල කරුණු දැක්වෙන්නේ. සමහරට පොත ලියවෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩය සම්පූර්ණ පාඩය විදිහේ ගොත් ඇති මේ පාඩේ කියන එක මම වඩ කීකම් නම් සත්‍යය දැන දැන ඒක වැඩක් නෑ ඒක ඒ මෙහිදී කියන්නේ මොකද්ද සිත් රසක් දැන ගන්නවා කටුක රසක් දැන ගන්නවා අඹුල් රසක් ලුණු රසක් දැන ගන්නවා ඔය වගේ රස දැනයි කියන්නේ. ඉතින් කොච්චර රස 25 50ක් හරි තියෙනවනේ. ඒක ඔක්කොම එතන වැඩට කිව්වත් දැනන්නේ. දිවට මොන රසයක් ජය වුණත් පිට වේවා කටක වේවා සනි රස වේවා නැත්නම් කර රස වේවා කවර රසක් වුණත් ජය වෙච්ච ගමන් දැනීමක් ඇති මේ ගැඹුරු කරුණක් කල්පනා කරලා බලන්න දිවට හැකියාවක් නැහැ මේක නරක රසක් මේක හොඳ රසක් මේක පිට රසක් මං අස්සේ කරන රසක් කියලා විඥානය ඇති නොකරගෙන විඥානය ඇති නොකරගෙන තබා ගැනීමට දිවට රසය ජය වුණාට පස්සේ විඥානය පහළ වෙනවා එimhe තමයි ඉතින් අනාත්ම ධර්මයන්ගේ ස්වરૂපේ ඉතින් ඕපා ටිකක් විස්තර වශයෙන් බලන්නට ඕන. කනට ශබ්දයක් ඇහුනට පස්සේ විඥානයක් පහළ වෙනවා. ඒක ඉතින් වළක්වන්නද මේ හොඳ ශබ්දයක්ද නරක ශබ්දයක්ද අපිට දැන් අය අප්‍රබ්දේ වචනයක්ද නැත්නම් අපි විවේචනය කළාද අපිට ප්‍රශංසා කළාද ඕල් මොනවද? සෝත විඥානෙද නෑ. කනේ ශබ්ද තනංග වැඩිම දුන්නේ කම්බරේ කම්පණයට පත් වෙන අතුරු කනට ගියා. ඒ සංඥාව විද්‍යුත් තරංග වශයෙන් මුල් ගැටි මොලේ පිටේට ගියා. ඒක තරංග බවට පරිවර්තන තරංග ස්නායු පද්ධතිය තුළින් දැනීමක් බවට පරිවර්තනය වෙනවා. ඒ සෝතේඥානය තියෙන ආකාරය දහනාන් අත්දකින්න පුළුවන් කෙන උඩ කරලා බලන්න. එතකොට ඒ විදිහට විඥානය ඇති වෙනවා. ඒකත් හේතුන් මත ඒ විදිහට සිදුවෙනවා මේ අපි හිතනවා මගේ විඥානය මම හිතනවා අපිට හිතන්න පුළුවන්. මේ මුලාවන් නැති කරන්න බුදුදානවත් මේ කරුණු පෙන්වන්න කලේ. මෙතනම තියෙනවා. මුලාව නැති කරන්නට තියෙන කරුණු අති ගැඹීර කරුණු රාශියක්. ওই කරුණු පහට වෙනදී. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කරුණු පහ විස්තර ඒ නිර්වචනය කොට දැක්වීම කියන කරුණු තුළම. එයි ඒක කියන්නේ කියන කරුණද විස්තර කතා කියන ඒ කරුණු තුළම තියෙනවා. ඒ වගේම තමයි නාසයේද කවරද සුන්දරතාවය සුන්දරතාව ගඳ කියන්නේ එන්නකින් පොදු වචනය සුබදකක් ගඳ කියනවා දුමදකක් ගඳ කියනවා ස්කන්ධය. ඉතින් අපේ අකමැති ගඳක්ය, සිය සුවඳක්ය, ඕව මොකක්ද නැහැ. ගඳාව නම් දැනීමක් ඇති වෙලා ඉතිච්චලා. සුවඳ උනත් එකයි, ගඳ උනත් එකයි, ප්‍රිය උනත් එකයි, අප්‍රිය උනත් එකයි. කායකත් එහෙම තමයි මොන ස්පර්ශයක් ආවත් එකයි. දැනීමක් පහළ වෙනවා. මනසටත් එහෙමයි. මනසේ අවිද්‍යාවදී හේතුන් තියෙන තාක්කල් මොන එකක් ආවත් මනසට එන්නේ නෑ. සිම්මල හැන්නේ. දැන් මෙයා දෙදර සීපත් කරලා තමන්ගේ මිනිස් දැන් මනසට එන්නේ. මේ බනහා ඉන්නවා කියලා නෑ. නැත්තම් යවුද්ද යම් කිසි වැඩකට දැන් මෙයාට සීපත් කරන දෙයක් මතක් වෙයි. නැත්තම් මේ තරුණ කාලේ මෙතන බැතිය වැඩි හරියට මදිය නිසා තරුණ කාලේ ඉන්න අයත් ඉතින් මොකද ලැබි පස්සේ තරුණ කාලේ තමන් කරපු දෙයක් ගැන සිහිපත් කරොත් ඒ කාලේ නිකම් කරපු දෙයක් ඒක දැන් තියෙන්නේ. මේ වගේම තම පෙර බව දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කලින් ආත්මයක් ගැන දරුවොත් මේකත් දැන් තියෙන්නේ. Taman නෙවෙයි. Tamanගේ නෙවෙයි. හේතු නිසා පහළ වෙන ධර්මතාවයන් නැති වෙලා නැති වුණා ඇති වුණා නිරුද්ධ නැත්තර. ඒක නිසා විඥානය කියලා කියන්නේ. දැනීමක් ඇති කර දෙන නිසයි. දැන් මේ රූපස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියන සිත නාමස්කන්ධ හතර පිළිබඳව ඇයි ඒවට ස්කන්ධ කියලා කියන්නේ නැත්තම් මොනවද මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කරුණ හතරයි මං කියන්නේ දැන් පංචස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියනකොට පංච උපාදානස්කන්ධ කියන කෑල්ල අපි විස්තර කරන්නේ නැහැ ඒක දැන් කියන්නට සුදුසුයි එතෙන් දැන් මේ විදිහට ඕන නමුත් අපි ඉතින් ටිකක් ඒක වෙනස් කරලා කතා කරමු අත මේක දෙකේ පංච උපාදානස්කන්ධා මොනවද මහණෙනි පංච උපාදානස්කන්ධ කියලා කියන ලබන්නේ. සංකින්ද රෝපං අතේතනාරයට පච්චුප්පන්නං අද්දස්සනං ආ බයද්දාව ඕරස්සං අස්කුමං ආදීනං හේනං ආ පඤ්ඤතං අයං දෝරේ සංතිකව සාස්වන්න උපාදානියං අයං මෙතක දෙකේ රූපෝපාදානස්කන්ධ. ඉතලපි රූපස්කන්ධ මේ කතා කරන්නේ රූපෝපාදානස්කන්ධය රූප උපාදාන ස්කන්ධ ස්කන්ධ කියන වචන තුනයි රූපෝපාදානස්කන්ධ වෙන්නේ. එතකොට යම්කිසි 11 ආකාර ප්‍රභේදගත වූ යම්කිසි රූපයක් කෙරෙහි ආශ්‍රය ධර්ම සමාගයේ සිට තුළ ඇති වෙනවා නම් ඒ වගේම මේ රූප ධර්ම ඒ 11 ආකාර ප්‍රභේදගත රූප ධර්ම කෙරෙහි යම්කිසි උපාදානයක් සමාගයේ පිටතව දැනිට වෙනවා නම් අන්න ඒ රූප වලට තමයි මහණෙනි රූපෝපාදාන ස්කන්ධ කියලා කියන්නේ. ආස්වන් උපාදානිය. ආස්ව දෙන බැඳුණු උපාදාන වලින් බැඳෙනවා. උපාදාන කියනකොට ආස්ව දෙන වල හතරක් තියෙනවා. කාමාස්ව, භවස්ව, දිස්සස්ව, වජ්ජස්ව එවෙන් දෙලියනවා. උපාදාන ගොඩේදී අපාදාන සීලබ්බත උපාදාන ආදි වශයෙන් තියෙන උපාදාන හතර ඒ උපාදාන හතරෙන් බැඳී යනවා. එතකොට වේදනාව කියන්නේ අර වගේම තමයි අතීත අනාගත පරිපූර්ණ අද්දති බාලෝර අර්ධකම වෙන පණිත දෝර සංගත යම් කිසි වේදනාවක් තියෙනවා නම් දාපාට වේදනාවක් යම් වේදනාවක් තියෙනවා නම් සාස්ත්‍රාන් උපාදානය ආශ්‍රය සහිත උපාදාන සහිතව අන්න ඒකට කියනවා වේදනෝපාදානස්කන්ධය කියලා වේදනාස්කන්ධය නෙවෙයි වේදනෝපාදානස්කන්ධය කියලා කියනවා එතකොට මේ අනිත් සංගය ගැන දැන් හිතන්නත් පුළුවන් වෙනවා මම කියන්නේ නෝනේ මම කියන්නේ නැහැ සංඥාව තියෙන 11 ආකාර මේ සංඥාව කෙරේ යම් කිසි ආශ්‍රය ධර්ම තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් සංයෝපාදානස්කන්ධ වෙනවා සංස්කාර ධර්ම තියෙනවා චේතනාවක් වද්ද සිටිවිලි චිත්ත සංස්කාර ධර්ම මේ සංස්කාර ධර්මකේ යම් කිසි ආශ්‍රය ධර්මයන්ගෙන් බැඳීමක් හෝ උපාදානයන්ගෙන් බැඳීමක් තියෙනවා එතකොට ඒක සංස්කාර උපාදානස්කන්ධ වෙනවා විඥානයේ කෙරේ ඒ ආකාරයෙන් ඇලීමක් බැඳීමක් නැත්නම් ආශ්‍රය ධර්මයක් උපාදානයක් දැනිට වෙනවා නම් ඒක විඥාන උපාදාන සංදේ වෙනවා. මේක බුද්ධදානන වාසේ වෙන සූත්‍ර දෙක බ්‍රහ්ම කන්ද සංගතේ මෙලෙසින් දක්වනවා. රූපං කෝ විච්ඡේ උපාදානියෝ ධම්මෝ යෝතත් චන්දරාගෝ සංසත් උපාදානං. රූපං කෝ විච්ඡේ සංයෝජනියෝ ධම්මෝ යෝතත් උපාදානං සංසත් යෝතත් චන්දරාගෝ සංසත් උපාදානං. රූපය කියන්නේ මහන්නේ උපාදානයේට හේතු පාදක වන කරුණක්. උපාදානයේ දෙවීමට පාදක වන හේතු වන හේතු කරගන්නට පුළුවන් වන කරුණක්. ඒ කියන්නේ පුත්තජේ භූමියේ සිටින අයද රහත් නොවේ. බුද්ධගේ භූමියට සෝවාන් විචයතුලත් නැහැ, සකදාගාම විචයතුලත් නැහැ, අනාගාම විචයතුලත් නැහැ. නමුත් ඒකටත් තියෙනවා උපාදාන. එතකොට අ රූපය උපාදානයේද පඳුන් වන ධර්ම සංයෝජනීය ධර්ම. අංගෝල ධර්ම ඇතිවීමට හේතුපාදක වන කරුණා. ඒ රූපේ කෙරේ යෝත්ත්ත් චන්දරාගෝ සංජ්ජක්කෝ රාගයක් වෙනා නම් සංතත් උපාදාන. ඒක තමයි පිටින් උපාදාන. ඒ රූපේ වෙන ධර්මනාගේ රූපේ කෙරේ යම් කිසි සංජ්ජක්කෝ රාගයක් වෙනවා නම් එතකොට ඒ සංජ්ජ රාගය තමයි උපාදානය කියන්නේ. වේදනාව කියලා වේදනාව කියලා ඡන්දය පාදයක් වෙනවා නම් ඒක හිතේන උපාදාන. සංඥාව සංකාර විඥාන වෙන වෙනම වූ ස්කන්ධ ධර්ම ඒවා කෙරේ යම් කෙනෙක් ඡන්දයක් පාදයක් උපාදානයක් ආත්ම ධර්මයන් දෙවීමක් ආදී තියෙනවා නම් සංයෝජන වලින් ගැටගැසීමක් තියෙනවා නම් ඒක තමයි සංයුපාදාන සංද සංකෝර උපාදාන සංද විඥාන උපාදාන සංද කියලා දෙන්නේ දෙනුම් කරනු ලබයි. ඒක රූපස්කන්ධ වෙන දෙයක් රූපෝපාදානස්කන්ධ වෙන දෙයක් වේදනාස්කන්ධ වෙන දෙයක් වේදනෝපාදානස්කන්ධය තවත් දෙයක් සංඥාකම් සංඥාස්කන්ධය සහ සංඥෝපාදානස්කන්ධය සංකාරස්කන්ධය සහ සංකාරෝපාදානස්කන්ධය විඥානස්කන්ධය සහ විඥානස්තු විඥාන උපාදානස්කන්ධය වෙන වෙනම ධර්මතාවය මේක අවබෝධ කරගන්න බුදුදානන් වහන්සේ දෙනවා එක් අවස්ථාවකදී වදාලා වෙනස් සූත්‍රවල තියෙන කරුණක් අපි කියන්නේ සංවේව සංවේව ලෝකෝ බන්දේ උපාදානන්තේ පංච උපාදානක් අන්නා උදා වඤ්ඤතර පංච උපාදානක් කන්දේ උපාදානං මේක තමයි අසන ලද ප්‍රශ්නේ බුදුදානන් වහන්සේ ඔය පොන්න මහා පොන්න සූත්‍රයෙන් සූත්‍රවල තියෙනවා තවත් සූත්‍රවල තියෙනවා පංච උපාදානස්කන්ධයමද මහන් බුදුරජාණන් වහන්සේ උපාදාන කියන්නේ එහෙම නැත්නම් උපාදාන වලින් තොර දෙයක්ද පංච උපාදානස්කන්ධ කියන්නේ නොකෝ බින්කෝ තන්නේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා නැති අඤ්ඤතර පංච උපාදානස්කන්ධේ උපාදාන යෝ ලිච්ඡව යෝකෝ බින්කෝ පංච උපාදානස්කන්ධේ චන්දරාගෝ සංකප්ප උපාදාන එලෙසින් බුදුහාමුදුරු පිළිතුරු වදාලා රූපේම නේ පංච පංච උපාදානස්කන්ධේම නෙවෙයි මහණි උපාදාන කියන්නේ. පංච උපාදානස්කන්ධයෙන් තොරවත් උපාදාන නැහැ මාන. මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ඡන්ද සාධයක් තියෙනවා ඒකයි උපාදාන. මේ නිවස්තෝට ගියාට පස්ව මේවාගේ නෝනේ විමසා බලන්න උපාදානස්කන්ධ පහක් තියෙනවා සත්‍ය වශයෙන් කියලා. දැන් මේ කරුණු පාදක කරලා Tamange නෝනේ විමසා බලන්න ඇති. දැන් මම කියව කරුණ නැවත කියන්න. රූපේ වෙනම නම් එක්තරේ යදෙන චන්දරාගය, තණ්හාව, ආශ්‍රව, සංයෝජන අරමුණ තවත් ධර්මයක්. ඒවා එකතු වුණාට පස්සේ රූපේද රූපෝපාදානස්කන්ධ කියනවා. දැන් මම අසන්න ලද ප්‍රශ්නේ මේවට හිතා ගන්නට කියපු ප්‍රශ්නේ තමයි පංච උපාදානස්කන්ධ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කලින් අපි කියවන පාඩයක්. ඒ කියන්නේ දුක කියන්නේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ප්‍රයත්න කියලා. ඇත්ත වශයෙන්ම පංච උපාදානස්කන්ධ කියන කතාව සත්‍යද කියලා බලන්න. අපගේ දේශනා අහලා නැති කෙනෙක් බැලුවොත් හොඳයි. ඒ පිළිබඳ කරන ලද දේශනාව අහලා නැති කෙනෙක්. එතකොට කිසියම් දුකයි කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්මයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මට නම් අර කිව්වා තියෙන ගැඹුරින් නෙමෙන්නට පුළුවන් මම මෝඩයෙන්නට පුළුවන්. ඒක වෙන බුදුරජාණන් වහන්සේ එහෙම කීයේ වදාළේ ඒ කියන කරුණක් මට තේරෙනවා. ඒ වගේම අපි කියන කතාවේ සත්‍යතාවයකුත් අපිට වැටහෙනවා. කොටින්ම දුක තියෙනවා නම් පංචස්කන්ධයේ පැවැත්මමයි මහණෙනි දුක කියලා කිව්ව තමයි සත්‍යය. පරම සත්‍යය. ඒ ඉරම්නම් බුදුදානන් වහන්සේ විසින් පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියනවා. පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා කියනවා. රහත් වුණාට පස්සේ බුදු වුණාට පස්සේ පතේ බුදු වුණාට පස්සේ උපාදාන කිසිවක් නැති නිසා පොදු පංචස්කන්ධ ධර්මයන්ගේ ප්‍රයත්නක් පවරන පවතිනවා. එවැනි කෙනෙකුට රහස්ථාදී තත්ත්වයට පත් වූ කෙනෙකුට විමුක්ත සිතක් වෙනවා. ඒ විමුක්ත සිතට කිසිම දුක වේදනාවක් දැනෙන්නේ නැහැ. කය කැඩිලා පිටිලා යන වේදනාවක් ආවත් විමුක්ත සිත පැත්තට වෙලා තියෙන ධර්මයක්. කායන පුත්තම් පංචස්ථානික අනුපායන සුදෝ අපරිබද්ධෝ විසුද්ධෝ සම්මිතෝයි විමර්යාදී කටයුතු දේශා වේරති ආදී පාඩ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ඒවත් දෙන්නේ සඳහා මොනතරම් දරුණු දුකක් ආවා කායද උදාහරණයක් වශයෙන් දුක පීඩාව විමුක්ති සිතේව ගණන් ගන්නවා මට මොකද උඹලගේ පාඩු උඹලා ඕන දෙයක් කරගන්න මගේ පැත්තට දාලා මම ඉන්නවා කියලා හිතන යම් කෙනෙක් ඉන්නවා නම් අන්න එලෙසයි විමුක්තියට ගැන කියන දැනීම මාත්‍ය පොහේ පවතින කිසිම දෙයක් හා කිසිම දෙයක් කෙනෙක් අය බඳලා නැහැ ඔය කියන රහත්ව ගැනීමට එක කෙනෙකුදී ගත කර ගන්නත් පුළුවන් කතා කරන ගමන් පවා ඇති කර ගන්නත් පුළුවන් අවශ්‍ය නම් අධිකා ඒකෙන් ඉඳගුවන් අනවශ්‍ය නම් වෙන සිදුවේ හිතන්න පුළුවන් මතකෙදි සිදුවේ අන්න ඒ නිසා විය යුතුයි ඒ කියන්නේ අර විමුක්තියට දෙයකම දුකක් දැනෙන්නේ නැති නිසා විය යුතුයි දුකක් දැනෙන්නේ සැපක් දැනෙන්නේ සංදිස්තේන පංචෝපාදානස්කන්ධා දුක්ඛ කියලා ප්‍රකාශ මේ බුදුරජාණන් වහන්සේම තමයි බුද්ධත්වයට පත් වුණාට පස්සේ ප්‍රකාශ කොට වදාළා තිබෙන්නේ අනුමත්තකම් විභවන්න වන්නේ මේ අන්තමසෝ වච්චර සංඝාතමත්තම් කිය. අසුර දස අසුර දසන තැනේක කාලයක්වත් මේ සතර සැදී සිටීම මම වර්ණනා කරන්නේ නැහැ. මම ඒක හොඳයි කියලා කියන්නේ නැහැ මහණෙනි. බුදු වුණාට පස්සේ ඔය මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුමහා ලෝකිනාම් පාණ්ඩ කුසිනානාරුණ වලට අනවිත ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා තියෙන දීගණිකායේ තියෙන මහා පරිනිබ්බාන සූත්‍රය ඕනනම් අරන් බලන්න. දීර්ඝ සූත්‍රයක් ඒකයි දීගණිකායේ කරන්නේ. මට හරියට ක්ලාන්ත වගේ ආනන්ද ටිකක් ඇලවෙන්න ඕනේ. මට හරියට පිපාසය ආනන්ද ටිකක් ඇලවෙන්න ඕනේ. මේ කය හරියට දිගට කවස්සයක් ළඟ කැලේලින් කරගෙන දරදර බබා ඇදගෙන යනවා වගේ ආනන්ද මේ මට හරිය අපහසුතාවයක් දෙනවා යම් කිසි පහසුවක් දැනෙන්නේ අනිත් චේතෝ සමාධියට සම්බන්ධනාට පස්සේ පමණයි යන්නේ. මේක ප්‍රකාශ කරලා තියෙනවා. ඊට අමතරව ඉදිරිතර පාළියේ තියෙන නිබ්බාන ධාතු කියලා සූත්‍රයක් ආර්ථෝපාදයේ සම්පාදයේ නිබ්බාන ධාතු විස්තර කරනවා. පතමාදිකේ සෞපාදේශේස නිබ්බාන ධාතු මොකද්ද මානේ සෞපාදේශේස සෝපාදේශේස නිබ්බාන ධාතු කියලා කියන්නේ. ඉන්දිකේ දෙකෝ අරණෝතේ දිනාසාව සිතවා කටකරණියෝ ඕහිත භාරෝ අනිපත්ත සරසෝ පරිචේන භව සංගෝධනෝ සම්මදන්නා විමුක්තෝ මේ ශාසනයේ මහණෙක් ඉන්නවා රහත් භාවය ලැබලා විශ්වාස කරනවා රහත් භාවය ලැබලා අරණෝතේ දිනාසෝ ආස්ව ධම්ම හේතලා කුසිතව භ්‍රමචාරී ජීවිතය ගත කරලා ඉවරයි කසකරණියෝ කරන්නට තියෙන දේවල් කරලා ඉවරයි. ඕනික පාරෝ සියලුම බලපැත්තකින් කියලා. අනුපත්ත සදත්තෝ තමන්ගේ අත්සිද්ධිය ළඟා කරගෙන පරිදීන බව සංයෝජනෝ භවේ නැවත නැවත ඉදිරින සංගෝල ධර්ම සම්පූර්ණම සේකරලා සම්මදන්නා විමුක්තෝ මනමින් දැනගෙන නිදහස් භාවයටපත් වෙනවා. සත්‍ය දුක්ඛන්තේ පංචින්ද්‍රියනේ ඔහුගේ ඇස තියෙනවා කන තියෙනවා කන නාසය තියෙනවා දිව තියෙනවා ශරීරය තියෙනවා ඒකයි අයිදාගත්තා මේ පහ නැතිලා නැති නිසා මනාපාමනාපම් පච්චනුබෝධේ සුඛ දුක්ඛම් පරිසම්වේදී තත්ත්වෝ රෝගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චිත දුක්ඛේසෝ අසෝපාදිතේ සාරිබ්බන් ධාතෝ ඔහුගේ රසකන නාසයේ දිය සමයේ නැති නැති වෙලා නැති නිසා මනාපා මනාපා වචන බෝධි මනාපද්ද වෙනවා මනාපද්ද වෙනවා මේ ආදී මනාප කියනකොට ඉන්නේ ප්‍රිය හෝ ප්‍රිය භාවයක් දැනනවා කියනකොට එක්ක ලෝභය කියලා නැත්නම් තණ්හාව කියලා නැත්නම් රාගය කියලා අමනාපය කියනකොට නැදන්නේ පඩියක් ඇතිවලා තරහවක් ඇතිවලා ඒ දෙම එකක් ඉතින් මේක මේක දෙවියන් කවදාවත් තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ කවදාවත් මම කියන්නේ මොකද්ද කියලා මනාප භාවය දැනෙන අමනාප භාවය දැනෙන නිවිලෝ අදී කවදාවත් පිළිබඳව සත්‍ය දුක්ඛම් පස්සන පරිසංවේදී සත්‍යයක් අත්දකින්න වෙනවා දුකක් අත්දකින්න වෙනවා සත්‍යෝ රාගකෝ දෝසකෝ මෝහකෝ ඕභ්‍ය සිතතර රාගය හේවිලා ද්වේෂය හේවිලා මෝහය හේවිලා මන්න මේ රාග දෝෂ මෝහස්සේ ඒකෙකට කියනවා මහණෙනි අරන් උතුම් දෙකේ උපාදිතේ සම්බාන ධාතෝ උපාදිතේ නිර්වාණ ධාතෝ කියලා මේ කියන්නේ මේ පංචස්කන්ධයේ තිබුණා දුකක් නැහැ කියලා එක හඳුරු කෙනෙක් ආවා මේ කඳුබොඩින් ඉන්නලා ආවදී මන් දන්නේ කඳුබොඩ කෙනෙක් නෙවෙයි අපි කියපු දේශනයක් අහලා මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳ කලින් තිබන්තක් දාලා දේශනාවක් රහත්ෝ කෙනෙකුට පංචස්කන්ධයක් තියෙනවා අනිත් අයට පංච උපාදානස්කන්ධයක් තියෙනවා මේක ඔබ වහන්සේ කියලා කියන බැරි මං කියන්නේ දොස් හේතුව. එයා කියනවා බුදු කෙනෙක් දැක්කෙත් නෑ බුදු කෙනෙක් බණ කිව්වෙත් නෑ බුදු කෙනෙක් කෑවෙත් නෑ බුදු කෙනෙක් බිව්වෙත් නෑ බුදු කෙනෙක් කියලා කෙනෙක් නෑ මම දන්නවා මේ අනිත් අදහස් කරන්නේ මොකද්ද කියලා මම බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පාඨ විවිධ දේවල් විවිධ තැන් වලින් ගලාගෙන ආව එකපාරටම ඒවා මතක සටහනේ තිබුණේ වනේ ඒ අවස්ථාවට අවශ්‍ය දේවල් එකපාරට කියන්න පුළුවන් ලාගෙන කියන්නේ ගියා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කියන වහන්සේ කියන එක වැරදි අපි කියලා කියන එක හරියට හරි හරි හරි කියලා පෙන්වන්න කරනවා. තව දෙකක් පෙන්වන්න කරනවා. තව දෙකක් ඉස්සේ ඔය කරුණටම අදාළ කරුණු පෙන්වන්න කරනවා. මේ මිනිස්සයා මට කතා කරලා කියනවා මොකද ඔබ වහන්සේ මේ බුදුහාමුදුරන්ගේ වචන කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ කියපු දේවල් මොකද කියන්නේ? මට කල්පනා වුණා අනේ මේ මේ හාමුදුරුවෝ කියලා. ඇත්තටම ඊට පස්සේ මම කිව්වා මගේ කාලේ නැති වෙන ආත්මතුන් ඉඳන්න මොකද දන්නවද ඒක හේතුව? අත්ත වශයෙන්ම රහත් වෙච්ච කෙනෙක් නැහැ තමයි. බුදු වෙච්ච කෙනෙක් නැහැ තමයි. පතේ බුදු වෙච්ච කෙනෙක් නැහැ. පරමාර්ථ දන්නවා වශයෙන් බලන්න. නමුත් බුදුහාමුදුරුවෝ අරණ විභංග සෝතේ වෙන සෝත්‍ර වල දක්වලා තිබෙනවා. සමන්යන් නාතිදහවෙය. සම්මුතිය ඉක්මවා කතා කරන්නට එපා. සම්මුතිය පිළිතලා කතා කරන්නේ. මේවා දැන් භාවනා කරනවා විදර්ශනා භාවනා කරනවා දේවල් දුරවලට දේශවලට ගිහිල්ලා අම්මට කියලා නෑ තාත්තට කියලා නෑ ස්වාමි පුරුෂෙන් නෑ බොහෝදවල් නෑ මේ ඔක්කොම පංචස්කන්ධ නාම රූප ධම වූවා නිත්‍ය වූ දුක් වූවා අනාත්ම මේ ඔක්කොම දුක් සත්‍ය මේ ඔක්කොම සමුදය සත්‍ය අපේ සංසාර ගමන දිග්ගස්සන දේව ඕවාගේ දේවල් කියයි කියොත් මේ දැන් හරි මේ මිනිහට හරි කිසිදයක් ඉන්න ඒවා තේරෙන්නේ නෑ ඇත්තමයි ඒක නිසා සම්මුතිය ඉක්මවා කතා කරන්න හොඳ වෙනවා. ඔව් සම්මුතිය ඉක්මවා තමයි මේ ප්‍රශ්න ඇහුවේ. මමත් ඉතින් මේක දැනගෙනම සම්මුතිය පිළිතලා උත්තර දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සම්මුතිය ඉක්මවා යන්න නෑ. ඉක්මවා යන්න දෙපා කියලා. ඒ මධ්‍යම නිකායේ අර නිබ්බාන සූත්‍රය අරන් බලන්න ඕනේ. එතකොට මේ විදිහට මෙයත් භාවනා කොච්චර කළා භාවනා කොච්චර දියුණු වුණා බුද්ධා ජීවිතයේදී දැන් කතා කරන විලාසයෙන්ම තමන්ගේ සාම්පෘෂ්ඨවන්ට බාධාවුන්ට දරුවන්ට නාදාවිත මිත්‍යාන්ගේ යුතුයකම් මේ විදිහට කතා කිරීම ආදී ඒ ආකාරයෙන් කරන්න ඕනේ. ඒකේම කියන්නේ කියන්නේ තේපා අයියෝ මේ දුක් ගොඩක් මට දුක් ලබා දෙන්න තියෙන දේ මේ පොන්සස්සන්ද ගොඩක් මේ රූපයක් නාමයක් මේ කොහෙද ගෑනියා මේ කොහෙද මිනිහ කියලා. ඊළඟට දැන් ඔය පංච උපාදාන ස්කන්ධ සහ පංචස්කන්ධ ගැන අපි මේ කතා කරේ. පංචස්කන්ධයේදී රූපය ගැන කතා කරනකොට කතමන්ත බෙච්චේ රූපන් මේකත් අනිවාර්යෙන් මේකේ කියන්නට ඕන. මොකද්ද මහන්නේ රූපය ගැන? සක්කාරෝච මහා භූතා චතුන්නන්ත මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති බෙච්චේ රූපං සතර මහා භූත සහ සතර මහා භූත නිසා හටගත්තා උපාදාය තියෙන රූප තියෙනවා නම් මේකට තමයි මහන්නේ රූපය කියලා කියන්නේ. සතර මහා භූත කියනකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන එක මේ ආයත මතක් වෙන්නට පුළුවන්. මේ ආයතර සිග්නවා දන්නවා කවුරු ගියත් ඔය සය ගානක් ඉති ඒවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, සාස්ත්‍රෝ නෑ, පුද්ද නෑ, මොකක්වත් නෑ. ආදී වශයෙන් ඕහි කියන අයට තේරුණා දන්නේ නැහැ, නැතුව දන්නේ නැහැ. ඉතින් එහෙම කියන අය මට අපෙන් ඉගෙන ගත්ත අය ගොඩක් ඉන්නවා. එතකොට Taman හිතනවා නම් මේ රූපය පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු ගන්නවා කියලා ඒක මුලාව. Tamanගේ මුළු ශරීරයේ දෙසම සිටින බැලුවට පස්සේ Tamanටම තේනවාද කියලා බලන්න වෙනවත් එන්න මේ කියන තනිකර රූප ගොඩක් මේ කියන මේ මේ රූප ගොඩ තුළ මේ පඨවි ධාතු ගොඩක් ආපෝ ධාතු ගොඩ මේ කියන තේජෝ ධාතු ගොඩ මේ කියන වායු ධාතු ගොඩ මේ කියන කියලා පැහැදිලි ලෙසම අඳින හතරක් දිහා අපේ බලලා ඒ යටි ඇඟිල්ලට හතර පැත්තට ඈත් කරලා නියම පොඩි ඇඟිල්ල මේ මැද ඇඟිල්ල ආදී වශයෙන් වෙන් කරලා අපිට කියන්නත් පුළුවන් වගේ. හිතට එකවර දස්සන වෙලා පේනවාද කියලා බලන්න. ඒ පේනකොට Tamange මූල ධාතු හතරත් ඒ වගේම බාහිර රජීවිත වස්තු වල තියෙන රත්කුලන් ආදී සෑම දෙයකදී වෙන මූල ධාතු හතරත් එකම දෙයක් කියලා දැනෙනවාද කියලා බලන්න. මේ මූල ධාතු හතර අතර Tamange ශරීරය කියලා දෙයක් නැහැ. නැත්නම් ගැහණියෙක් මිනිහෙක් කියලා දෙයක් සත්‍යයක් කියලා දෙයක් පහක් පොලක් ආදී දෙයක් දෙයක් දොරක් ආදී දෙයක් මොකක්වත් නැහැ කියලා පේනවාද කියලා බලන්න Tamanට මේ මොකක්වත් අවබෝධ කරගන්න නැතුව පොත්වල ඇරි දේශනවල ඇරි කටපාඩම් කරගෙන කියන්නට පුළුවන් වූ පමණින් ඒවා දන්නවා කියලා හිතන්නට එපා ඒකයි අපි කියතාව තියෙන්නේ ඒක නිසා මේ මූල ධාතු හතර හැදින්නේ කොහොමද කියලා බලන්න මේ මූල ධාතු හතර ඇයි යටි මම සත්‍ය පුද්ගලෙක් ආදි වශයෙන් ග්‍රහණය කරන්න කියන කරුණක් දකින්න. එහෙම දකිනොත් තමන්ගේ නුවණින් ඒක දකින්නේ. මම කියලා නෙවෙයි. මම කිව්වොත් ඒක මගේ අවබෝධය. මම ඒ ගැන කීපතර ඉතින්. ඒක මගේ අවබෝධයක් නෙවෙයි. ඊළඟට යම්පි තත්තාරෝච මහ භූත චතුර්ණංග මහ භූතාන උපාදාය රූපං. සතර මහ භූත නිසා ඇතිවෙච්ච උපාදාය රූප. උපත් සතර මහ භූත නිසා ඇතිවෙච්ච උපාදාය රූප. මේ පිළිබඳව දීර්ඝ විස්තර දෙනවා බිලම් මුතිපිටේ පොත්වල ඒක ඒවා ඉගෙන ගන්න උපාදාය රෝධගෙන සතර මහා භූතයන් නිසා හටගත් දේවල්. හටගත් වෙනස් රූප. දක්ඛින්දේ, සෝතින්දේ, ගාමින්දේ, දීනින්දේ, කායින්දේ, මනින්දේ, භාව භාව රූප ආදී ධර්ම දේන. චිත්තින්දේ, ප්‍රතින්දේ ආදී. එතකොට ජීවිතින්දේ ආදී තියෙනවා මේ උපාදාය රූප. මේවා ඉගෙන ගන්න තමන් විසින්ම හොයලා බලන්න. කියපු දේ දැන් අහලා දැන් මෙතනම දාලා ගියාට පස්සේ තේජස් හිතේ නම් ටිකක් හරි හොයලා බලලා තමන් ඉගෙන ගත්තොත් ඒක ටිකක් අයින් කාට හිතේ රැඳේ. මේ උපාදාය රූප අ르ගෙන කරන්නට පුළුවන් බහනා තියෙනවා. ඒ උපාදාය රූප අ르ගෙන ඉතාම සියුම් ඉතාම ගැඹීර සමාධියකටත් ඉතාම උසස් අත්දකින්න ලැබෙන බහනා ක්‍රම තියෙනවා. අපි එකක්වත් කාටවත් කියලා දැන් මොකද ඒ වගේ පරිණාසම් ප්‍රයුක්ත කෙනෙක් අපිට තාම හම්බ වෙන්නේ නැහැ. කවදා හරි දවසක හම්බුනොත් කියලා දෙන්න. එතකොට මේ විදිහට මේ දේශනාව දැන් කාලීන විද්‍යාව නිසා විතර කරනවා මේ දක්වා කියපු කරුණු වල සාරාංශය මේකයි. මුල්ම කියපු කරුණු ටික මෙහෙට මේ දේශනාවට අදාළ නැහැ. අදාළයි තරම දුරට හෝ. ඉතින් නමුත් මේ වැඩේ තරම් දුරට ප්‍රයෝජනවත් වෙනවද මේක නැහැ. ඒතකොට අපි කියුවේ පංචස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම කසුලට තමන්ගේ නුවණින් අවබෝධ කරගන්න නැතුව පිළිසෙන් දකින්න නැතුව ඒ වාගේ කියන මේ සන්නාවක් හරි නන්දයක් හරි ඒක අතහරින්න නැතුව සම්පූර්ණයෙන් දුක කෙලවර කරන්න සම්බෙන්නේ නැහැ ඒක නිසා ටික ටික හරි ඒවා අතහරින්නට ඒ ගැන අවබෝධය ලැබලා තමන්ගේම පාරේදී අත්දැකීම් පාදක කරලා ඒවා ලබා ගන්නට උත්සාහ කරන්න ඕනේ. නැත්නම් ඉතින් අනිත් දවසේ මේක තමයි පැද්දෙලා ඉන්න තියෙන්නේ. ඊට පස්සේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය ගැන අපි කතා කළේ පංචස්කන්ධය ගැන කතා කරන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන 11 ආකාර බෙදගත රූපාදී ධර්ම බව පෙන්වුම් කළේ ඒවත් මේ විස්තර වශයෙන් දැනගන්නට නම් අපි ධම්ම පිටකේ පොත් බලන්න කියලා කියනවා පංච උපාදානස්කන්ධ ගැන කතා කරනකොට මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි ආශ්‍රව ධර්ම තියෙනවා නම් උපාදාන ධර්ම තියෙනවා නම් නැත්නම් චන්දරාගාදී ධර්මයන් දෙන්නේ වෙන්න තියෙනවා නම් එතකොට ඒවා උපාදාන ධර්ම වෙනවා. ඒක තේරුම් ගන්න. ඊළඟට පංචස්කන්ධයේදී රූපය කියන්නේ කොමකටද? වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ කොමකටද කියන එකයි කියන්නේ. රූපය කියන්නේ අර සතර මහ භූතයන් සාගත උපාදාරයයි වේදනා කොටසයි සංඥා කොටසයි සංකාර කොටසයි විඥාන කොටසයි. ඇයි මේ වල රූප වේදනා ආදී වශයෙන් හඳුන්වන්න ලබන්නේ? රූපයට රූපේ කියන්නේ වෙනස් රූප වලට විවිධ ප්‍රත්‍යයන් උසාපත් වෙන නිසා ඊළඟට වේදනාව කියන්නේ විදීමක් ඇති කර ගැනීම ලැබෙන නිසා සංඥා කියන්නේ සංඥාවක් හඳුනා ගැනීමක් ඇති වෙන නිසා සංඛාර කියන්නේ පිටතට සංකත ධර්ම රැස්වීමක් සිදු වෙන නිසා විඥානය කියන්නේ විදා ගැනීමක් ඇති කර දෙනු ලබන නිසා එතකොට අපි කිව්වේ ප්‍රධාන කරුණු හතරක් පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියන එක ඊළඟට පංචස්කන්ධයේ කියන එකේ කරුණු පහ මොනවද? ඒ පංචස්කන්ධයේට අන්තර්ගත වන රූපේ කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මොනවද? ඒවට එහෙම කියන්නේ නැහැ. ඒ අනුපිළිවෙලට යදී මේ කර්ම ඉදිරිපත් කළේ අනිහින් මේ කැලි ඒ සුදුසු සුවිස්තන්නට එකතු කරා ඒක ඔය කර්ම හතර. නැත්නම් ඒ විදිහට මේ ධර්මයේ ඉගෙන ගන්න අද ධර්මයේ මාතෘකාව විශේෂ පංචස්කන්ධ ධර්ම හඳුන්වා දීමක්. එකක් දුරට හරි ඉගෙන ගන්නට බලන්න පංචස්කන්ධයේ යථා තත්ත්වයක තේරුම් ගන්නට කවදාවත් නිවන් ලබන්නට බෑ. අඩු වශයෙන් සෝවාන් වෙන්නටවත් ඒකී ආදා අවබෝධය ලබාගත යුතුමයි. ඒ කියන්නේ මේ අතර නිවන් ලබා ගැනීමට ඒකලා ධාම හේතු වෙනවා ඇති කියන ඒවා කියලා කියන්නම්. දැන් ප්‍රාර්ථනා කරගන්නේ කුසල සත්‍ය තුළින් අපිට නිවන් සුව දේවා කියලා මේකෙන් දීගන්න මොඩම් කරන ආකාශත්‍යයෙන් පාඩේ කවුරුත් කියන්න ආකාශත්තාද බුම්මත්හා දේවානම් ගාමයිත්‍සා සම්මන්තං අනුමෝදිතා ජනපත් ශාසනං ආකාශත්තාද බුම්මත්හා දේවානම් ගාමයිත්‍සා පුඤ්ඤන්තං අනුමෝදිතා ජනපත් දේශනං ආකාශත්තා නිම්මත්තා දේවානංගමයිකා මං සම්බස්සන්දුමං සදාතාත්මක නිනා පුඤ්ඤ කම්මේන මාමෙන් බල සමාධිමෝසකං සමාධිමෝ යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාම මේ කරපසත්තු මේ ධර්මවල සම්මත්පත්ව අභිවාදන සීලස්ස නිසං වද්ධාපතානෝ තථාරෝ ධම්මා දන්තේ ආයුවන්නෝ ස්කම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේත අතෝ නිබ්බාන සම්පත්තේ ඉනාති සමිද්දතු ලෝකස්සේ වානිවස්සල දේවා